හොඳයි ගෞරවනීය සංග්‍රහණ අවස්ථයි ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අද අපිට තවත් අඟහරු ආදාවක් නිවෙන්නේ නිවීම වන දේශනා මාලා සම්බන්ධ කරගත්ත සාකච්ඡාවේ අද හතරවෙනි අවස්ථාව. ඉතින් අපි එදා හතාට පිටුවල තමයි නතර වෙලා හිටියේ. නමෙන් පිටු. නමෙන් පිටු. ඉතින් මේ අපි දැන් අතර කරපු තැනද ඉදිරියට යන්න කියලා මම ආරාධනා කරනවා.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 නමුත් වෙනස තිබෙන්නේ ඒ විදිහේ ඒ ලෙඩා වගේ හිතියට ඇත්ත වශයෙන්ම නිරෝගී වෙන්න ගන්න උත්සාහයක්. කුඩා දරුවා වගේ නොදන්නවා වගේ හිතියට ඇත්ත වශයෙන්ම බහතෝරන්න ගන්නවා. මහතෝරන්න ගන්න යෝගාවචරයා විදර්ශනාව සඳහායි අර විදිහේ ප්‍රයත්නයක් කරන්නේ. මේ විදිහට අපට පෙනෙනවා මේ නාම රූප ධර්ම පිළිබඳවත් යම්කිසි ගැඹුරක් තිබෙනවා. විශේෂයෙන්ම අර සම්මුතියට සම්බන්ධතාවක් මෙතන තිබෙනවා. නාම කියන වචනේ. මෙන්න මේ නාමයේ අර සම්මුතියට අදාළ සාමාන්‍ය නාම කියන එකට නාම කියන වචනයටම තිබෙන සම්බන්ධතාව අටුවාවල දෙන අමුතු නිරුක්තියෙන් අමුතු නැමීමෙන් යටපත් වෙනවා. මේ නිසා ධර්ම සද්ධර්මයේ ප්‍රගතිය ගැන කල්පනා කරලා බලනවා නම් සමහර විට කෙනෙකුට සංවේගයක් උපදිනවා මෙන්න මේ අර්ථකථන ගැන. මේකදී මට මතක් වෙනවා මේ පොඩි ළමෙක් වගේ හැතරෙන්න කියලා මේ මේ කියලා තියෙන කතාව ඒක ඇත්තටම අපි සමාජලාවට මේ විභාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට අලුතින් ආපු කෙනෙක් මේ භාවනාව සඳහා එමීට ඇවිදිනකොට පරියන්කේ වාඩි වෙන්න අලුත් විදිහට උත්සාහ කරනකොට සක්මණේදී අමුතු විදිහට ඇවිදිනකොට අපි hina වෙන්න උත්සාහ කරනවා. එයා කරන්න හදන්නේ පුළුවන් තරම් අර මේ කියලා තියෙන උපදේශ ටික නැවතිලා ගිහිල්ලා කොහොම හරි ක්‍රියාවක් කරගෙන වැඩි මාල් කෙනෙක් බලනකොට මෙයාට ඇවිද ගන්න බැරි කෙනෙක් වගේ වැඩ කරන්නේ. හුස්ම ගන්න බැරි කෙනෙක් වගේ වැඩ කරන්නේ. විභවාදී වෙන්න බැරි කෙනෙක් වගේ වැඩ කරන්නේ. ඒ නිසා මේ ඒ උත්සාහ කරන එක්කනට එහෙම අපහාසයට උපහාසයට ලක් කරන්නේ නැතුව ඒ ටික කරගන්න තියෙන තැන තමයි භාවනා මධ්‍යස්ථානය කියන්නේ. කොයි දේ හරි කරලා යා අලුතෙන් බහතොරන්න ඕනේ විපස්සනාවට භාවනාවට. ඉතින් ඒ නිසා යාට අවස්ථාවක් තියෙන්න ඕනේ ඒ නැවතිල්ල වැඩ කරලා Tamanට ඕනේ ටික කරලා කොහොම හරි අලුතෙන් හුස්ම ගන්නවා කියන්නේ මොකද්ද? ඇවිදිනවා කියන්නේ මොකද්ද කියලා හඳුනා ගන්න. නමුත් ඒකේ දිගටම කරනවා නම් එතකොටත් මොකද්ද වැරද්දක් තියෙනවා. හැමදාම මේ අකින් ආල කවන්න බෑ. ඉතින් ආ ඒක තීරුම් ගත්තනම් ඉක්මනටම දැනගන්න තියෙන ලකුණක් තමයි මම හිතන්නේ කියන කෙච්චර හොඳ නෑ. ඒක ස්වභාවික වෙනවා තා ඉක්මනටම. ඒ හිමීට මීට ගිහිල්ලා සාමාන්‍ය ක්‍රමයට උන සක්මන් කරන්න පුරුදු වෙනවා. ඉඳගෙන ආයස කරන්නේ නැතුව හුස්ම ගන්න පුරුදු වෙනවා. මුලින් මුලින් ආයස කරන්න ඉඩ තියෙනවා. කෘතිම හුස්ම ගන්න ඉඩ තියෙනවා. බත් කනකොට වෙන්දට වැඩිය හොඳට නැවතිලේ ඒ කටයුතු කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක අර භාවනා මධ්‍යස්ථානවල තියෙන ක්‍රියාපටිපාටිය දිගට පවත්වන්න ඕන හැමදාම හිමීට ඇවිදින්න කියනවා. හැමදාම නැවතිල්ලේපත් ගන්න කියනවා. ඉතින් එතකොට මට පේනවා කුතුම ගතියක්. ඒ කුතුම ගතිය තියෙන්නේ රෙජිමෙන්ටේෂන් කියන එක. භාවනා මධ්‍යස්ථානයේ කියනවා එහෙම බෑ නේ මං හිතන භාවනා යෝගාවචර ස්වභාවික කරන වෙනවා නම් මුලින් මුලින් එහෙම යම් යම් මේ කියන විදිහට ලෙඩෙක් වගේ ලෙඩෙක් වගේ හැසිරෙන්නේ නිරෝගී වෙන්න උත්සාහ කරන නිසා කුඩා දරුවෝ වගේ ඇවිදිනකොට ඇවිදිනවා ඇවිදිනවා කියලා කියන්නේ බහතෝරන්නේ එයාට ඉක්මනටම මේ ලෝකෙට ඇතුල් වෙන්න ඕනේ සමු හැමදාම මෙනේ කරන්න ඕන කමක් නැහැ හැමදාම එහිමීට යන්න ඕන කමක් නැහැ අන්න ඒ දෙක තියා බලනකොට මධ්‍යස්ථාන සහ පුද්ගලයන් යෝගාවචරයන් භාවනා ජීවිතයට හැද ගැහෙන හැටි බලනකොට හරි ලේසි. යා කොච්චර ඉක්මනට අර නැවතිල්ලේ යන්න හිමීට වැඩ කරන්න පුරුදු වෙනවා. නමුත් කොච්චර ඉක්මනට ආයසර සාමාන්‍ය වේගෙන් වැඩ කරන්න ඉගෙන ගන්න. ඒතියෙදි සත්‍ය අර විදිහට පවත්නවා. ඒතියෙදි මානසිකාරය අර විදිහට පවත්නවා. ඉතින් එතකොට යා පිළිබඳ පිටින්දල බලලා විනිශ්චය කරන කෙනෙක් හිතන් තියෙන මේ අයකෝ අදහසත් ඇහැරලා කලකිරිලා ආය සාමාන්‍ය වේගෙන් ඇවිදිනවා. සාමාන්‍ය විදිහට හුස්ම ගන්නවා. සාමාන්‍ය විදිහට කටයුතු කරන සමාජයට යා අර හිමීටම දිගට වැඩ කරන කෙනාට වැඩිය ඉක්මනට දිනු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකම බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කිව්වා මේ ඥානන්ද සාංශය කියන ලෙඩෙක් වගේ ඇවිදින්න උත්සාහ කරන සනීප වෙන්නයි බබෙක් වගේ මෙනෙහි කරලා බහ තෝරන්නේ ඉක්මනට මේක තේරුම් ගන්නයි. අපි වෙලාදී මේ ඉන්ටෙන්සිව් කයරන්ට් එක අපු ලෙඩා වගේ කට්ට ගලේ පහසුකම් ටික දීලා ඔක්සිජන් දීලා ඔක්කොම කරලා ලෙඩා සාමාන්‍ය මට්ටමට ගන්න ඕනේ. කට්ටට පස්සේ ආ ඉක්මනට සාමාන්‍ය වට්ටුවට දාන්න ඕනේ. හැමදාම ඉන්ටෙන්සිව් කැන්ඩ් එක තියන්න බෑ. ඒක සමහර යෝගාවචරය සමහර භාවනා මධ්‍යස්ථාන කියන හැමදාම අර නැවතිල්ලේ මේට කරන වැඩ කොටු කරන්නේ. ඒක යෝගාවචරකම කියලා අටවන්න හදනවා පටවන්න හදනවා. ඒකට යෝගාවචරය රංගපෑම කියනවා. ඒක පිළිබඳව භාවනා කරපු කෙනෙකුට තියෙනවා පටන් ගන්නකොට එහෙම තමයි. අර නැවතිල්ලේ ලෙඩෙක් වගේ බබෙක් වගේ වැඩ කරාට ටික වේලාවකින් නැවත ස්වභාවිකරණයට යනවා. ඒ වගේම මගේ අදහස මේ ඥානද ස්වාමීන් වහන්සේගේ මේ නාම කියන එකට ඒ ස්වාමීන් වහන්සේ දෙන හුදු නම් කිරීම කියන වචනේ දුන්නට ඒ වස්තුවට නැමෙන ගතිය කියලා අතුවාචාරින් වහන්සේලා දෙන එකේ ගැඹුරක් තියෙනවා. ඒ මොකද මම එදත් කියන්න උත්සාහ කරා බොහෝ දේවල් තියෙනකොට චන්දානයක් වශයෙන් ගත්තොත් එදා දේවාන පීචිස රජුරෝ කැලේට ගිහිලා අනික් කට්ටියත් එක්ක දඩේම යනවා. දඩේම යනකොට මිහිත්මාරතන වාසී උඩින් ඉඳලා නම කියලා අරහන් කරන දේවා තිස්ස කියලා කතා කරන්නේ. තිස්ස කියලා කතා කරන කෙලින්ම රජුන් අල්ලන්නේ. රජුන් අල්ලනකොට මම උඹ තේරුවා. ඒ නිසා මම ඔබේ නම කියනවා කියලා අනිත් කිසි කෙනෙක් හැරෙන්නේ නැහැ. රජුරෝ හොල්මන් වෙලා හිටනවා මට කොහොමද නම කියලා කතා කරන්නේ. කියපු ගමන් බලනකොට ආමතුරෝ එතනීම තමයි බුද්ධාවට හැරෙන්නේ. ඒ නිසා වස්තු ගොඩාක් තියෙන වෙලාවේ ඕන එක නම කියලා කතා කරන්න තම කියන කතා කරන එක අවශ්‍ය වෙනවා. ඒකට නතු භාවයක් තියෙනවා. ඒකට නැමෙන්නේ අපි එතන සිලෙක්ෂන් එකක් තියෙනවා. බොහෝ දේවල් තියෙනකොට එකට නම කියනවා කියලා කියන්නේ ඒකට නැමිලා. ඒ කියන්නේ එකකට නැමෙනවා කියන්නේ අනිත්ව ප්‍රතික්ෂේප වෙනවා. අන්නේ ඒ කාරණාවේදී නාමකරණය කියලා කියන්නේ භෞතික වස්තු නැත්තම් රූප ලක්ෂ ගානක් තියේදී හුස්මට විතරක් නාමකරණය යනවා. මෙනෙහි කිරීමේකට හුස්මයි මෙනෙහි කරන හිතයි සම්බන්ධ වෙනවා. ඒ සඳහා හුස්මට නැමීමක් තියෙනවා. බිම්බීම ඇකිලිමට නෙවෙයි. ඉඳගෙන ඉන්න එකට නෙවෙයි. ඒවත් තියෙනවා ඒ වෙලාවේ. ධාරක නම්කරණයකින් කරන්න තියෙන්නේ ඒකට විශේෂ නැමියාවක්. ඒකට කියන්නේ සිලෙක්ෂන් choice කියලා. ඒසයි choice කියන එක 100%ක්ම ප්‍රතික්ෂේප කරන්න බෑ. ඊට වැඩිය දක්ෂ ඇති ඊට වැඩිය කාර්යක්ෂම ඇති කුසලතාවයක් ඇති නම කියන සරල බව. නමුත් නෙමියාව කියන එක බොහෝ වස්තු අතර එකක් තෝරා ගැනීමෙන් තමයි අපි සංසාරේ ගෙනියන්නේ. බොහෝ වස්තු අතර එකක් තේරීමෙන් තමයි අපි ඉතිහාසය හදන්නේ. තියෙන ඔක්කොම ඉතිහාසයට ලක් වෙන්නේ නැහැ. ඉතිහාසය ලියන්නේ දින දින පුරාජුරු. ඒකගේ ඉතිහාසය තමයි ඉතිහාසය. පරිදිච්ච කලිවන මාදියන්නේ. වස්තු ගොඩක් තියෙනවා නාමකරණයට අහුවෙච්ච නැති එකනාගේ පැත්තෙන් කතා කරනවා ඒවා නොකිසිවක් වාටපත් වෙලා ඉවරයි මොකද නාම වෙලා කරන වෙලා නැහැ නාමකරණයට නම් නැමීමක් තියෙනවා නතු වීමක් තියෙනවා වර්ණයක් තියෙනවා අන්නේ වර්ණේ එන්නේ කර්මයෙන්ද චිත්තයෙන්ද උතුජ ආහාරද කියලා කාටද කියන්නේ බෑ කිල්ල ගොඩාක් ඉන්නකොට ඒක කෙල්ලෙකුට හිත යනවා ගියාට පස්සේ අපි කෙනෙක්ගේ නම හොයනවා, ඇඩ්‍රස් එක හොයනවා, ටෙලිෆෝන් නම්බර එක හොයනවා, කවුරු හරි දීපේ කරන යාළුවෙක් කියනවා, ගිහිල්ලා කතා කරනවා, කතා කරලා පස්සේ කනෙක් වෙච්ච ගමන් ලොකු සතුටක් එනවා. හැබැයි නායලා දින තව කෙනෙක් වෙන කෙල්ලෙක් හොයන්නේ. ඒ කෙල්ලටම නැහැ. ඒ කෙල්ලට මොකද වෙලා තියෙනවා. ඇයි මේ මේ වස්තු ගොඩක් තියෙන එකට නැමෙන්නේ? ඒකේ නැමෙන පුද්ගලයාගේ ගතියක් නෙවෙයි යගිනා කර්ම ශක්තියකින් ඒ ආකර්ෂණය සිද්ධ වෙන්නේ. ඒකම චිත්තජ ශක්තියකින් සිද්ධ වෙන්නේ. ආහාරද ඒ නිසා ඒ නැමීම කලින් වෙච්ච එක. දේවල් ගොඩාක් දුන්නාට පස්සේ අපි ඉබේම එකට ඇදලා යනවා. ඒ ඇදලා යන එක විතරයි නම් කිරීම කරන්න කියන එකයි මම කියන්නේ. අනිකව නම් කෙරුවට වැඩන්නේ ඒවට ඒවා අපි නිකන් කරදරයක්. අපිට අවශ්‍ය කරන දෙයට ඇදිලා යෑම සිද්ධ වෙන්නේ කර්මජ ශක්තියක් නිසා වෙන්න පුළුවන්. හැබැයික් නිසා වෙන්න පුළුවන්. ආහාරගත ක්‍රමයට වෙන්න පුළුවන්. උත්තුජ වෙන්න පුළුවන්. අන්නේ නාමකරණය ඒ නැමියම මම දන්නෙත් නෑ මගේ ෆේවරිට් එක කොහෙද තියෙන්නේ කියලා. දැම්මට පස්සේ තමයි මට අහුවෙන්නේ. අහුවෙන්න පස්සේ ටග්ගල එකපාරට යනවා හිත. ඒ දෙයට ඒ දේ නාමකරණය සහ ඒ දෙයට මගේ හිත නැමෙන එක මම කරන දෙයක් නෙමෙයි. මම දේ කරන දෙයක් නම් අපි තොකයක් තුනම හැම කෙනාම එකක් සිලෙක්ට් කරන්නේ. හැම දෙනාම එකම සිලෙක්ට් කරන්නේ හැම දෙනාම එක එක එක දේවල් සිරන්නේ කම්මං සත්‍ය විභජති යදිදං හීන පණීතතා කර්මානුකූලව සත්‍ය බෙදෙනවා හීන ප්‍රනීත වෙනස් වෙනස් වෙනවා අපි මේ ප්‍රනීත වෙච්ච දේ තමයි නම් කරන්නේ හීන වෙච්ච දේ නම් කරනවා නම් කරපු දෙයට විතරයි ඇලෙන්නේ ඇලීම නිසා නාමකරණ කරනවාද නාමකරණ නිසා ඇලීම සිදු වෙනවාද කියන මේ දෙකම ගත්තේ නැත්නම් චිත්‍රය සම්පූර්ණ වෙන්නේ හැබැයි මේ මම මේ කරන විග්‍රහය දැනුමට ආවේ ඥානසංශය ඇසුරු කරපු නිසා. ඇසුරු කළ තිබුණ නැත්නම් මට කවදාකවත් මෙහෙම පැත්තට කල්පනාවක් වෙන්නේ නැහැ. මේ මේ විශේෂ නමක් දෙන්න ගියා නැමිනවා කියන එක වැරදි. ඒ වෙනුවට හුදු නම කියන එක ගන්නයි කියලා. ඒකදී නැමිනවා කියන එක තමයි අට කතාව දෙන්නේ. පස්සේ මම කියනවා නෑ ඒකෙත් මොකද්ද අර්ථයක් තියෙනවා. හැබැයි ඒකම තුනේ ඥානන්ත සංසය අර්ථයක් දීපු නිසා. නැත්තම් අපි ඔක විග්‍රහ කරන්න යන්නේ නැහැ. හැබැයි මේ මුළු දේශනාවලියට මේක බලවන්න. දේශනාවලියට බලනවා නැචරල් සිලෙක්ෂන් කියන එක, choice කියන එක අපි සම්පූර්ණ කතාව ගෙනියන අපි තෝරගත්ත දෙයක් එක විතරයි. තියෙන දේ මොනම විදිහකට අපිට පේන්නේත් නැහැ අපේ කතාවට අයිතිත් නැහැ. ඒක ඔක්කොම අවලංගු වෙච්ච වස්තු. එහෙම නැත්නම් අප්‍රකාශිත දේවල් ප්‍රකාශයට පත් වෙලා තියෙන නාමකරණය කරපු දේ විතරයි. ඒ ප්‍රකාශයටපත් උනේ මගේ මොකද්ද විශේෂ ආකර්ෂණයක් එකට තියෙනවා. ඒ තමයි මගේ පෞරුෂත්වය. ඒ තමයි මගේ රුචර්චකම. ඒක තේරෙන්නේ මම තෝරපු දේෙන් තමයි. But to see that you are කියලා ඥානන්ද හඳුරුම ඒක කියන පස්සේ. ඉතින් ඒ නිසා මේ නාමකරණය නැමියාවක් කියන අර්ථයක් දීලා තියෙනවා. හුදු නම කියන එක දෙනවා. මම ඉල්ලා හිටිනවා ඥානදා හඳුරන්නේ නැති නිසා මට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් හිතන බයවට. මේකට වගනෝ දෙකම තියානින්නේ. ඇයි මම නැමෙන්නේ එක දෙයකට විතරක් නාමකරණය කරන්නේ. නැමෙන්නේත් මම මොකද්දෝ තියෙනවා කර්මාන් රූප දයෝගගත ආකර්ෂණය. ඒක මම දන්නේ ඊට පස්සේ නැමුණට පස්සේ මම හේතු කරනු දක්වනවා. මේක නම්නේ උස නිසා, රතු නිසා, කළු නිසා කියලා. ඒකට සම්පූර්ණ වැරද්ද කෙරුවට පස්සේ දෙන්නේ දහස කරනවා විතරයි. දෙනකොටම අපේ විශේෂ ආකර්ෂණයක් තියෙනවා. ඒකට නැමීම කියලා කියන්න පුළුවන්ද? නැත්නම් මේ නැමීම නිසා මම ඒක අනන් අන්දිවල් වෙන් කළා ඒකට නමක් දාන. ඒ දාන්නේ මොකද්ද? ලිංග උද්දේශ නිමිති ලිංග ආකාර නිමිති අනුව දාන්නේ. ඒකට නම කරණයට අපි උද්දේශය කියලා කියනවා. ඔක්කොගෙම මම ඒකට නමක් දානවා. නම කියන්නේ මේ වෙලාවේ හරි දාගන්නවා. අපි කෙල්ල ගැන කතා කරනකොට අපි බඩුව කියලා කියන්නේ. ඒක දෙයක් කරගන්න ඕනේ. ඒවා මජාර බඩුව මං කියන බඩුව අනිත් එක්ක නෑ බඩුව නොවෙන්න පුළුවන්. අර කෙල්ලෙක්ට ඕන වෙච්චාම කෙල්ලට දාන්නේ බඩුව බිට් එක කියලා කියනවා. බිට් එක කියලා කියන්නේ නම කෑල්ලක්. කෑල්ල කියන්නේ ඒකට අනිත්‍ය වෙයි ඒ කෑල්ල වෙන් කරගන්නවා. බස් එකේ මේ මේ මේ පාරේ දුර බස් වල මේ ඩ්‍රයිවර් අහන්නේ කොන්දරේ කෑලි කීයක් ඉන්නවද කියලා. කෑලි ගන්න කියලා කියන්නේ පැසෙන්ජර්ස්ලා කී දෙනෙක් අද ගෙනිච්චාද? උඩුණු කරලා තියෙන සල්ලි ගන්න නෙවෙයි පැසෙන්ජර්ස්ලා ගන්න වැඩි නම් පෙට්‍රල් ගියත් එකයි ෆුඩ් බෝඩ් එක කරලා ගියත් එකයි අපි පිළිවි ගෑනු ගැන කතා කරනවා තරුණ වයසේදී කෙල්ලන දෙන නන්දියා බලනකොට බිත් එක බඩුව ඒ ඒ බඩුව කියලා නම දාපු ගමන් ඒ මොකද්ද මගේ නැමියාවක් තියෙනවා ඒතර මගේ යාළුවා දන්නා මගේ බඩුව කවුද කියලා මට හරි ගිය එකක් නෙවෙයි මම මේ කතා කරන්නේ මට වැරදිච්ච කියලා මම කරන්න ගියා හරි ගියා මම බඳලා වෙලානේ. ඒක නෙවෙයි මම මේ කියන්නේ. අපිට නමක් අවශ්‍ය නම් කෙනෙක් අවශ්‍ය නම් අපි කෙනාට විශේෂ නමක් දාන්නේ. ඒ කෙනාට තියෙන ආකර්ෂණයේ පූර්ව නිගමනයක්. කදාකත් ඒක මට කරන්න බෑ. ඒකට ඔය කෙල්ලෝ මේ රූපලාවන්‍ය දැම්මට සිලෙක්ට් වෙන්නේ නැහැ. සිලෙක්ට් වෙන්නේ අපේ කර්මානුරූපේ කාට දෙක තුනක් සිලෙක්ට් කරන්න පුළුවන් ඒක වෙන වෙනවා. නමුත් ඒක මම නිදර්ශනය කරගන්නේ කඩේකට කියලා බලන සුපර් මාකට් එකේ ගොඩාක් එකම බ්‍රෑන්ඩ් එකේ බඩු තියෙනවා. <clears throat> කොයි බඩුවද මං ගන්නෙ? කොයි බ්‍රෑන්ඩ් එකද මං ගන්නෙ? ඒකට ඒ තියෙන නැමියාව ඇඩ්වර්ටයිස්මන්ට් නිසා හෝ මොකක් හරි ඉතින් ඊට පස්සේ ඒ බ්‍රෑන්ඩ් එක නම නේ සබන් කියලා බෑ. අසවල් බ්‍රෑන්ඩ් එක කියලා බ්‍රෑන්ඩ් එකේ නම දාගන්න. කඩේට ගිහිල්ලා ඉතින් බ්‍රෑන්ඩ් නමෙන් කියන්න ඕනේ. නැතුව බඩු කිව්වට දැන් කඩේට ගිහලා බඩු ගන්න බෑ. කොයි බ්‍රෑන්ඩ් එකද? ආන්නේ විදිහට මේ බ්‍රෑන්ඩින් නේමින් කියන එකට ඒකට තියෙන නැමියාව අමතක කරන්න බැරි දෙයක් කියන එකයි මම කියන්නේ. ඥාන දාම්සු නැතිලා මම හයියෙන් කෑ ගන්න එක ඇත්ත. ඒක තිසරට මතක කරගෙන යන් මේ නිසා මේ අතුවාවල දෙන අමුතු නිරුත්තියෙන් අමුතු නැමීමෙන් යටපත් වෙනවා. නෑ මම කියන්නේ 100%ක්ම යටපත් වෙන්නේ නෑ ඥාන දාම්සු දෙන්න හදන හුදු නම් කිරීම කියන එකෙන් 100%ක් අර්ථය දෙන්නේ නෑ. ඇයි ඒ නම් කිරීම කරන්නේ මොකද්ද අපිට ආකර්ෂණයක් තියෙනවා. මොකද්ද අපි ඒකට නැමියාවක් දෙනවා නැමියාවක් තියෙන දේ තමයි නම දෙන්න නැමියා දීපිර තමයි නැමියාවක් ඇති වෙන්නේ ඒක ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යකදුරන් දකුණට ඔක්කොටම කතා කරනකොට දැන් ආවේ මොණේ යකා දැවිසිලා කියලා නම කියලා කතා කරපු ගමන් යකා නැති වෙනවා යකදුරන්ගේ යකාගේ නම හරියට කියන්න පුළුවන් නම් යකා නැති වෙනවා උට නම කියලා කතා කරනවා බය වෙලා පස්සට ගියොත් යකා බෙල්ලට අත තියනවා તો તો සීරි මාසිනා તો ඔඩි මාසිනා તો කලු කුමාර දියුද කියලා ඇහුවොත් yes sir. ඒක ඕනම කෙනෙක්ගේ නම කියලා කතා කරුවා එයා නතු කරන්න පුළුවන්. ඒකෙන් තමයි මේ මීදු මහරතන් වහන්සේ කිස්ස කියලා නම කතා කිරීමෙන් තමයි කිරීම රටම ඇල්ලුවේ. ඊළාට තුරු හිතුව මට නම කියලා මචං කියලා කතා කරන්න කවුද ඒ පෙරදෙනිය හිටියා මේ ත්‍ස්තවාදියෙක් ඇවිල්ලා ඌ නම මාරු කරගෙන හිටියේ. ඇත්ත ගන්න වල. CID එක දන්නවා උගේ ඇත්ත නම. අනික යාළුවෝ ඔක්කොම දන්නේ මුළු පෙරදේම දන්නේ අලුතෙන් දාපු නම. CID එක ඇවිල්ලා මිනිහත් කියනවා පරන්නම කියලා කතා කරනවා. අරු දාඩිය දාලා හොල්ම. ඌ දන්නවා කියා කතා කරන දැන දැන් ඔව්වල ඉවරයි. ඌ දන්නවා මම මුළු පෙරදේම දන්නේ වෙන නම කියලා. ඒ ඇත්ත නම ඒකයි. CID කාර්යත්‍ය ආරමණසලක හැසිරෙන ගමන් දන්න කෙනා කියලා කෙලිම නම කියලා කතා කරා ඇත්ත නම කියලා. කට උත්තර කරනවා. එහෙම කියලා ඩෙන්ටිටි කාඩ් එක පෙන්නකොට විජේවීරට සලුට් එක ගාලා යටත් වෙනවා. ඒකෝ ඉතියේ සම්පූර්ණ වෙස්සලාගෙන හිත ගන්න බැරි විදියකට ඇඩින් කාඩ් එක කියලා මේ Taman නේද කියලා හවුවා. කතාව මොකොත් ආවුද මොකක්වත් නැහැ. ඉච්චරයි. ඒසා කෙනෙකුට හරි නම කියලා කතා කරන්න පුළුවන් නම් නිවන වටලවාගෙන තියෙන්නේ අපිට. නිම කියලා නම දාලා තියෙන බොරු එකට අපි දැන්. ඒ නිසා අපි කතා කරන එක නා නිවන නෙවෙයි. ඉතින් ඔයා එයි එන්නේ නිවන නෙවෙයි. හරියට නිවනට කතා කරන්න මේකයි නිවන කියලා දැනගන්නේ ගෝත්‍ර ඥාණයට ගියාට පස්සේ. එතෙන්ද යනකම් වෙන මොකක්ද එකට නිවන කියලා දාගෙන බෞද්ධ සේරම ඒක පිටිපස්සේ අඹාගෙන යනවා. ඉතින් ඉල්ලන දේ හම්බ වෙනවා. හැබැයි නිවන නෙවෙයි. ඉවර තේරෙන්න සංකාරූපක ඥානෙ පැනලා ගෝත්‍ර භූතන්න කියලා නාමකරණකින් තොරව බලන්න. ඔන්න එතකොට නිවන එන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි ඒකට යන්නේ නැත්තේ මොකද නිවන රුචි නෑ අපට. අපි රුචි කාමයට. ඒ නිසා කාම දෙයකට අපිට නිවන කියලා හිතාන ඒකට නාමකරණයක් කර කර හිටියොත් අනිවාර්යයෙන්ම ඒකත් එක්ක ගණිත වෙනවා මිසක් නියම නිවනට එන්න විදියක් නැති වෙනවා අපි ගාවට. මොකද හේතුව අපි වැරදි දෙයකට නමක් දාගෙන. ඒක නාමකරණේ නැතුව ඉන්නවනම් අපි අපේ හිත ස්වභාවයෙන් නැමෙන්නේ මොකේද කියලා අපිට දැනගන්න පුළුවන්. ස්වභාවයෙන් නැමෙන්නේ නිවනට නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. අපේ කට්ට හිත, ෂටකපට හිත කවදාකවත් නිවනට නැමෙන්නේ නැහැ. මොකද ඒකට නැමීමෙන් අපිට තණ්හා මාන දිටි ලැබෙන්නේ. ඒ නිසා මේ නාමකරණය කියන එකේදී නාම රූප දෙකේදී හුදු නාමකරණය කියන එක ලොකු ඕපනින් එකක් අපිට ගන්න දුසාංශ ලැබලා දුන්නේ. හැබැයි මම කියනවා ඒ නිසා රටවචන් වාස්ස දෙන්න හදන අනික් අර්ථකතනය අර්ථ ඡායාව නැමීමක් කියන එක මතක තියාගන්න ඒ තමයි natural selection එක අපේ හිත බොහෝ දේවල් දීපුවම එකට නැමෙනවා එකට නැමෙනවා කියන්නේ ඉඳුල් කඩ කාන දවසේ පොඩි කාට ගොඩාක් දේවල් අපි ළඟ තිබ්බාම උයක පහට අත දාන එකට ඒක අම්මා දන්නෙත් නැහැ ඌ දන්නෙත් නැහැ තාත්තා දන්නෙත් නැහැ ඒ ඒ ඒ දේ ඌ දන්නම දන්නේ නැහැ ඌ කැමරට රුචි නම් ඌ කැලි ගහකටත් දානවා චිත්‍රපට පාට පෙට්ටියට අත දානවද කවකට පෙට්ටියට අත දානවද මොකේට අත දානවද කියන එක දන්නේ නැහැ ඒ වගේ සංසාරේ අපිට ගොඩාක් දේවල් ලැබිලා තියෙනවා. අපි එකකට මැරෙනවා දැන් මේ වෙලාවේ. එකකට පිටිපස්සේ එළෝනේ. මොකද්ද මම මේකට මොකද්ද හිතේ නතු ගතියක් තියෙනවා. මොකද්ද හිතේ මෙලෙක් ගතියක් තියෙනවා. මොකද්ද හිතේ අනුකම්පාවක් තියෙනවා. ඒකේ නම තමයි නාමකරණය වෙන්නේ. අනිකව නාමකරණය වෙන්නේ. මම දැන් මම ගොඩාක් කෑ ගැහුවට කාරණාව තේරෙනවා කියලා. මොකද ඒකෙන්ම අතම ප්‍රශ්නකුත් අහලා තියෙනවා කියනවා තමයි. අර ඒ ඒ කියන්නේ ඒක එබඳු නම් කිරීම මේ නැමියාවක් එන්නේ රාග තමන්ගේ හිතේ තියෙන රාග දේශ මොහ මතද කියන්නේ. ඔය තෝරන්නේ මම. මේ තෝරන්නේ මගේ මේ මගේ චේතනාවකින් නෙමෙයි. මෙහෙවීමකින් නෙමෙයි. දැන් තමයි අපි ගෙනියනවා යනව නෙමෙයි ග්‍රහය ගෙනියනවා. ඒ දෙයට මම රුචි වෙලා තියෙන්නේ ඊට පස්සේ මම මේක හේතු කරනු දක්වන්නේ කියලාට මමත් දන්නේ රුචියක් තියෙන මේ ලෝකේ. කෑමට සූදු කෙලිය ස්ත්‍රීන් ලිංගිකත්වය පිකීර්තිය ලාභකීර්ති කියන දේවල් පුදුමාකාර මේ හැබැයි ඉව කල්ැතුව තීන්දුයි ගොඩාක් ඒවා දීපු ගමන් මිනිහ ඇදලා යන්නේ එකට ඌට අනිච්ච කොච්චර තිබුණත් පේන්නේ නැහැ දකින්නේ නැහැ අර දීපේකේ නමත් එක්ක එඩ්‍රස් එකත් එක තමයි ගමන යන්නේ ඒක ප්‍රී ඩෙස්ටයින් කලින් නිකමනේ වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට දැනගන්න තියෙන බොහෝ දේවල් දීලා මගේ හිත මොකේද අදින්නේ කියලා බලන්න. යාරාර රෂින් යෝගාවචරය මිනිහ ඇවිල්ලා කියනවා මම කිසිම දෙයක් මෙනේ කරන්නෙත් නැහැ මේක දිහා බලන්නෙත් නැහැ මම පැයක් විතර නිනවා ඉතින් ගොඩක් සීතුලිත් වෙනවා යනවා එච්චරයි පැයක් සක්මන් කරනවා කිසිම දෙයක් මම අරමුණු කරන්නේ නැහැ පැය බලන්නෙත් නැහැ ඉතින් මම අහුවා එහෙම යන්න දීපේක හොඳයි පැය ඉවරලා බලපන් මගේ ඇසුරු කරලා තියෙන මොකද්ද කියලා මම මොකක්ද කියලා බලන්නේ නැහැ සාංශ බං. කොහ හරන්නේ හරිනේ. බලන්නේ පේන්නේ මොකක්ද කියලා බලන් පැය වුණාට පස්සේ. ඒ තමයි උඹ. පැයක් භාවනා කරපම මොනවාක්වත් තරමුණ කරන්නේ නැතුව හිතේ බය නැගිටලා බලපම් පැයක් ගියාට පස්සේ හිත තිබිලා තියෙන මොකද හිතවිලි වලද, ශබ්ද වලද, වේදනාවලද ඒ තමයි උඹ. ඉන්නේ ඒක මොනවාද කවදාකවත් මම මෙහෙ දෙයක් හිතලා මම කවිසා පැයක් භාවනා කරලා එක වාක්‍යයක් ලියපන්. බය බාන ඕනකට තරමුණ කෙළුවේ නැහැ ඉන්නේ ඔක්කොම දිහා බලහින් නාම රූප වෙන් කරන්නේ නැහැ බලාගෙන ඉඳලා බලනකොට ඉවර වුණාට පස්සේ පැයෙන් පස්සේ බලපන් මොකීර දෙහිත ස්වභාවයෙන් ගිහිල්ලා තියෙන්නේ ඒ තමයි ඒක බලන එක තමයි මම කවුද කියලා තේරුම් ගන්න ගන්න උත්සාහය. අපි දැන් මේ කරන්න හදන්නේ මම කවුද කියලා අනුන්ට ඔප්පු කරන්න හදන්නේ. හැබැයි මම දන්නෙත් නෑ. තිබ්බහම මේ බබා දුක කරන දවසේ මොනව ගනීද කියලා. ඉතින් ඔක්කොම දෙන්න බෑනේ. ලෝකේ නැහැනේ ඉතර කාම වස්තු අපිට තියෙන බොහොම ප්‍රමාණය සීමිත. ඒ ප්‍රමාණය තුලින් අපි නිතරම එකට හොඳයි කියනවා. ඒකල ඒක සාධාරණීකරණය කරන තමයි ජඩම වැඩි. කප්පටිම වැඩි. ෂටම වැඩි. මායාවි වැඩි. අපි ගත්ත දේ හොඳයි කියලා අපි සාධාරණීකර කරන්න උගුර පලිනකම් කරනවා. දන්න මිනිහා දන්නවා ඌට හිත ගිය දන ආදරජ මාලිගාව සෑදී දෙවියන්ටත් පහසුවටත් දැන දැන වැඩි කරනවා. එහෙම වුණත් පිටාටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඕනේ දැන් සයිකොලොජි කියන්නේ. ඒක තව කෙනෙක්ගේ ආතනින් අපි තේරුම් ගත්තොත් මේ නිකන් හිත තිබ්බා මගේ හිත යන්නේ වේදනාව වලටමයි. මගේ හිත යන්නේ හිතවිලි වලටමයි. මගේ හිත යන්නේ වේද ශබ්ද වලටමයි කියලා මොන තරම් නිෂ්පාදනයද මොන තරම් සොයාගැනීමද? ඒ නිසා මේක ඉතින් දෙන්නේ සාමාන්‍ය ආධුනික යෝගාවචරයට එහෙම කරන්න දෙන්නේ ආධුනික යෝගාවචර අපේ හිත එක කණුවක බැඳලා පොඩ්ඩක් দমনය කරගන්න. ඒ කියන්නේ කලින් ගහම මීහරක කෙලිම විය ගහට බඳින්නේ නැහනේ. නමුත් පස්සේ තමයි තේරෙනවා පැයක් ඉඳගෙන ඉන්න පුළුවන් කියලා. අරමුණක් නැතුව හිටියට කමක් නැහැ. අරමුණ දෙන්න එපා හිත ගන්නෙ මොකද්ද කියලා බලන්න. ඒකෙන් කියකිය කවුද කියලා. මම කියන්නේ කවුද කියලා. ඒකේ හෙලි කෙරුවේ නැත්තම් තව කාටවත් උදව් කරන්න බෑ මේ නඩුවට. ඒක හෙලි කරන්න ඕනේ ෂට නැතුව මායාවී නැතුව පංචනික ගත නැතුව මම මේ නිකන් ඉන්නකොට මගේ තුඟාවක් තිබිලා තියෙන හිතවිලි වල. ඒකත් කරපල අනිද්දත් කරලා බලන්න. නැත්නම් මගේ හිත තිබිලා තියෙන වේදනාවල. එහෙම නැත්නම් මම හුඟා විතරක් කරන් තියෙන ශබ්ද වලට. මේක කියා ගන්න පුළුවන් නම් ඊට පස්සේ එළිදී නෑ. ඒක නැවත නැවත කරලා බලන්න. ඊට පස්සේ කියන්නේ ඒකමද කියලා ආයෙසරයක් කරලා බලන්න. එතකොට බලන්න ශබ්ද වලට කරදර වෙන මනුස්සයා දැන් ශබ්ද තියා බලන්නේ තරහකට නෙවෙයිනේ. දැන් බලන්න ඒක තියා රෝග නිర్ణයක් වගේ ඒකට ශබ්දෙට තිබුණ තරහ පොඩ්ඩක් අඩුව ශබ්දෙමද කියලා බලන්න අදින මිනිහයි ශබ්දෙට කරදර වෙන මිනිහයි දෙන්නේ. ඒකෙම තමයි මනුස්සයා කැතැසිස් එක එන්න පටන් ගන්න. එයාගේ මානසික රෝග දුරු වෙන්න පටන් ගන්න. එයාට මේ ෆ්‍රී කවුන්සලින් එන්න පටන් ගන්න, ෆ්‍රී ඇසෝෂියේෂන් එන්න පටන් ගන්න. උන්ට අසුර කරන්න දෙන්න. ඊට බලන්න වැඩියෙන් අසුර කරන්න මොකද්ද කියලා. ඒක කියා ගන්න බැරි කමයි අපිට තියෙන ලැජ්ජාව. ඒ තාක්ක සංසාරේ. ඒක හේතු කරන්න ඕනේ. මගේ හිතේ තිබ්බා වැඩිම සුරණේ සද්දද වේදනාවේ ඒ තීජ තමනෝ රූපද අතීතද අනාගත වර්තමානද කියලා කොලයක් කරන් ලිව්වත් මේ කැතැසි සිද්ධ වෙනවා කියලා කියනවා. කවුරුත් කියන්න ඕනේ නැහැ. ඒ කමඨාන් සුද්ධ කරනකොට තමන් කොලේ ලියනකොටම කමඨාන් සුද්ධලා ඉවරයි. ගොඩදෙනේ කමඨාන් සුද්ධ කරන්න කැමති නැහැ. ඒ දැන් නැගිටලා යනවා. ඒකකට මේ මේ පවුලට බෙහෙත් දෙන්න හදනවා වගේ මාත්‍යගේ නාඩි බල්ලා. හරියන්නේ නැහැ. පවුල අත ගානට ගන්න දෙන්නේ නැහැ. දොස්තර පවුල අත ගන්න වෙනවා නැතු නාඩි අල්ලන්න බෑනේ. මම කිව්වොත් එහෙනම් පවුල අත ගන්න දෙන්න බෑ. මගේ අත අල්ලන්න මම පවුලේ අත අල්ලන්න ඉන්න. මගේ අත වල වේදනේ. නාඩි බලනකොට දොස්තර පොඩ්ඩක් ওই පොඩි ටියුන් එකක් දානවා. ඒක ඔය වුණියම් කරනකොට කල්කුමාර දිස්ත්‍රික්කයට කරනකොට ඔය මේ කපුව හොඳට ඇඳගෙන යනවා උඩ කොණ්ඩේ වහගෙන රෝබස් තමයි යන්නේ. ඔය කෙල්ලට පොඩ්ඩක් කකුල පාග ගන්න කොළඹ. උකට ටිටිලේට් කරන ගමන් තමයි ජප කරන්නේ. ඒක තමයි වෙවුලන්නේ. මොකද්ද වෙවුලන්නේ? ලිංග ගත්තේ. පුළුවන් නම් ඒ ඒ තොවිලිතීම මේ ක්ලයිමැක්ස් එකට යන්න යකා ගියා. ඉච්චරයි තොවිලේ මොනවා කරන්නේ. හයියෙන් කෑ ගන්න බෙර ගන්න වරේම කරනවා පොඩ්ඩක් පොඩ්ඩක් කුයි කුයි ගාවන්න. ඔය පොඩි දේවල් දන්නේ නැතුව අපි මේ හයි පොටෙන්ෂල් බෙහෙත් හොයනවා ක්‍රම හොයනවා මොකක්වත් නැහැ ඔතන තියෙන පොඩි දේ. පොඩි දේ තියෙන්නේ ඒක නිසා අපි ඒක තේරුම් අරගන්න හිතට නිකන් යන්නදලා. හිත කොහෙද යන්නේ? මං කියනවා මේක නැවතත් ඒක ආධුනික යෝගාචර කරන්න බෑ. යෝගාචර සෑහෙන මට්ටමකට ගිහිල්ලෙවල කියන්නේ අරකට කේද තියන්න පුළුවන් නැත්නම් කයි හිතයන් පුළුවන් නැත්නම් තියන්න සරමුලේ නූල කඩලා දාන්න. බලන්න කොයි අතරද යන්නේ. ඒක උනන්දි සාහු වෙන්නේ කියලා. නැත්තම් කොහොමද දන්නේ? දුමක් කරින්න උඩට තරුංගල කන්නේ ඒක ලකැරලා ගන්න. එතකොට කියයි උලන් දිසාව කොහෙද කියලා. නැත්නම් අපි උලන් දිසාව අල්ලන්න බෑනේ. තරුංගලේ නූල ගහලා තියෙනවා. අපිට ඕන දියාවන්නේ අපි හරින්නේ. අන්න එතනදී ඒ නාමකරණය සිද්ධ වෙන්නේ නාමකරණය සිද්ධ වෙන්නේ పూర్ව పూర్වකත කර්ම ශක්තියක් අනුව. අපි ඇට්‍රැක්ෂන් එක අපේ සම්බන්ධයේ ඉන්නේ අපි දන්නේ නැතුණාට අපි මේ තාක්කල් මේ ජීවිතේ සෝට් කරලා තියෙනවා හැම දෙයක්ම තෝරලා තියෙන්නේ තණ්හා මාන දිට්ඨි වඩන අපේ පෞරුෂත්වය වඩන. ඒ නිසා අපි තෝරපු දෙයින් තේනවා මම කවුද කියලා. මම වැඩියෙන් ඇසුරු කරන දේ ඒක Tamanටම තේනවා මොනවාක්වත් තෝරන්නේ නැතුව නිකන් භාවනා කරනවා. භාවනා කරනවා කියන්නේ බෑ ඒකට සතිය පිහිටවනවා. choiceless awareness කියන බලාගෙන උගෙන හිත කොහෙද වැඩිම යන්නේ. සද්දද වේදනා හිත විදිහද මනෝ රූපද අන්න ඒක හෙලි කරන්න නම් කොච්චර කල්යාණ මිත්‍රෙක් ළඟ ඉන්න ඕනේ. ඒක වෙනකොට මගේ නාමකරණ රටාව يعني නාම يعني හිත වැඩ කරන හැටි නාමකරණ කියලා කියන්නේ හිතට හිත වැඩ කරන හැටි අල්ලගන්නේ. එයාට නිදහසේ යන්න දුන්නොත් විතරයි අල්ලන්නේ තියෙන්නේ. ඒසාවේ ප්‍රශ්න තියන් අහපොසද? ඉතින් ප්‍රශ්නෙට ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් එහෙම මොනවාරි දේවල් මේක සාමාන්‍ය විස්තර කරලා හිටවම එනකොට රාගදේශ මොහ නිසා මේක වෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. ඔය දැන් රාගදේශ මොහ සිද්ධ වෙනවා නම් රාගන්නාංශයට මොකද කොහොමද වෙන්නේ? ඊළඟාගේ ද්වේ මොහ මොහේ නැති කරපු සෝවන්න චකනට කොහොමද කටහිට වෙන්නේ ඒ රාගේ මොහේ දෙකම නැති කරගත්ත මේ කකයි දිටි රාග දෙකම නැති අනාගාමී කෙනාට කොහොමද වෙන්නේ නැත්නම් රහතන් වහන්සේ කොහොමද වෙන්නේ රහතන් වහන්සේ නාමකරණය කරන්නේ නැද්ද ඒක කරනවා ඒත් පරාමර්ශනය කරන්නේ නැතුව සම්මර්ශනය කරනවා අර තුන තියාගෙන කරන එක නම් පරමශිරු දැඩි කරලා බදාගෙන කියන මේ නමට වෙන කෙනෙක් නම මාර්ගව මරා ගන්න හදනවා. ඒක නෑ උඹත් ඒක නම දාගන්නේ ප්‍රශ්නයක් නෑ මම දාලා තියෙන්නේ මේ නම. ඒක මේ මෙතෙන්දි දැන් අපි සීමාවේදී මේ කර්ම වාක්‍ය කියනකොට තිස්ස කියලා නමක් දානවා එතෙන්දී. එතසේ කර්ම වාක්‍ය කියන්නේ එකමයි. ඊට කියනවා මතක තියාගන්න දැන් ඉඳලා ඔයාලට තිස්ස කියන නම දාලා තියෙනවා. මේ කර්ම වාක්‍ය වෙනකන් තමයි තිස්ස බව මතක තියාගන්න. ඊට පස්සේ කියනවා උපද්‍යයන් වාක්‍ය කියන නම මේකට. මෙහෙම දැම්මා අපි සභාවට කියනවා මේ කර්මාශී වෙනකම් උපාධ්‍යාන කරනවා මේක. මෙයා ඊට පස්සේ එනම කිව්වොත් ඒ කර්ම එයා දැනගන්න ඕනේ මේ ඔය කතා කරන්නේ උපාධ්‍යාන වාසයේ. ඉතින් සභාවේ ගත්ත නමක් ඉවරයි. ප්‍රශ්නයක් නැහැ. ගුරුවරණි කියන බෑ බෑ මෙයාගේ නම කියනවා. කර්මස්ථානතරේ එනවා ප්‍රශ්නයක් නැහැ හැබැයි ඒකට කර්ම වාක්‍ය වෙනස් වෙනවා. නම වෙනස් වෙනවනේ. ඉතින් ওই දෙක සම්මුතියන්නේ. ඒක නිසා උසාවියට කියලා මම ඇප්ලිකේෂන් එකක් දැම්මොත් මගේ නම අදේල මම වෙනස් කරනවා කියලා උසාවිය දුන්නා පස්සේ නම වෙනස් කරතයි ප්‍රශ්නේ සම්මතය වෙනස් කරන්න පුළුවන්. පුද්ගලයාගේ මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා රාග ද්වේෂ මොහ නිසා තමයි නාමකරණය සිද්ධ වෙන්නේ. ඒකට පරාමර්ශණය කියලා පරාමර්ශණය කියලා කියනවා. මේ රාග ද්වේෂ මොහ කියනවා මේ සක්කාය දිට්ඨි නැති වෙනවා දිට්ඨි වශයෙන් සෝවන්නේ. ඒක ඔස්සේ නාමකරණය කොහොමද? ඊට පස්සේ අනාගාමී වෙනකොට කාමරාග පිටික දෙකක් නැහැ. එතකොට මාන්නේ තියෙනවා. රාජුන් පස්සේ එකක් නැහැ. දැන් ප්‍රතිපාල කුමාරයා රහත් වුණාට පස්සේ පරණ අඹුව පස්සේ නාම ඇවිල්ලා අඟර දඟර පාල සෙල්ලම් දාලා අහනවා ඔබතුමා මෙච්චර අමෝරාවේ භ්‍රමචර්ය රකින්නේ ලෝයේ ලන්න හදන දිවි ලෝකේ සුරංගනාවිය අපිටත් වැඩි ලස්සනද කියලා. ඒකට ඒ ස්වාමීන් වහන්සේ කියන නැගිනේනේ මම භ්‍රමචර්යලා කියන්නේ සුරංගනාවෙන් බලාපොරොත්තු නෙවෙයි කියලා. නැගිනේලි කියලා කතා කරනකොටම අරුණට කලන්ත ඇදලා වැටෙනවා. මේ ගැණිටනේ කතා කරන්නේ. වෙනදා එහෙම නෙවෙයිනේ කතා කරන්නේ. නම කියලානේ කතා කරන්නේ. දැන් නංගි කියලා කතා කරනවා. නංගි කියනකොට පස්සේ නාම වැටෙනවා. ඔය ලව්ව පෑයකදී ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් වුණා දික්කසාරේ. මේක එහෙම තියෙනවා. ඉතින් අර කෙල්ලෙක් හිටියලු ගමේ ගොඩේ කෙල්ලෙක් ගමේ නගරයක ගිහිල්ලා හැමදාම මේකෝ ඉදෙට ගිහිල්ලා ඔය ලව් කරලා එනවලු. අම්මා දන්නේ නැහැ මොනවකද. ඉතින් මූවින් හොට අර කෙල්ල කියනවලු දැන් මේ දෙන්න නම දාන තියෙන මේ කෙල්ලට සඳ කියලා කතා කරන්නේ. ඒ එන්න සඳේ කියලා කිව්වහම ඉතින් දෙන්නගේ කතා වෙනවා අම්මට තේරෙන නිසා කෙල්ල කියනවලු මට දැන් සඳ කියන්න එපා. අම්මට ඒක තේරෙනවා මට දැන් පුන් සඳ කියලා කියන්නේ කිව්වා. මට දැන් සඳ කියලා කතා කරන්න බෑ ඒකත් මට දැන් තේරෙනවා. ඉතින් ඊට පස්සේ පුන්සඳ කියලා කියන්නේ කියලා. දැන් කෙල්ල ඉල්ලගෙන ගන්නේ. නම කොයි එක මාරු කරත් ඒ නාමකරණයේදී පුදුමාකාර දැන් මේ අපි දෙන්න අතර තණ්හා මාන දිට සම්බන්ධයක් තියෙනවා නම් අපිට පොඩ්ඩක් හරි සෙනකින් තේ නම මාරු වෙලා කතා කරුවොත් එහෙන මොකද වෙන්නේ කියන්නේ බෑ. මිෂ්ඨ විශිෂ්ට කිව්වොත් කිව්වොත් එහෙම පුදුමාකාර තරහක් කරන එක නේ සම්පූර්ණ විලෙජ්ජාවක් කරුවයි කියලා බයිනවනේ අපිට. අයි පොදුවේ කිව්වොත් ගෑනු කෙනා පිරිමි කෙනා කිව්වොත් මොකක්වත් දෙන්නේ නැහැ. ඒ ගෑනු කෙනා පිරිමි කෙනා ගැන පොදු නමට අපිට එන්න බෑ. අපි එක එකනා පිළිබඳ වර්ණය තියෙන තාක්කයි. පොදුවේ කතා කරනවා නම් මේ ගෑනු මේ පිරිමි මිනිස්සු කියලා ප්‍රශ්න නැහැ. හැබැයි කිසි කෙනෙකුට ෆීලිං එන්නේ නැහැ. මොකද මට නෙවෙයිනේ කතා කරන්නේ පොදු වෙන්නේ කතා කරන්නේ. අන්න ඒකට කටයුත්ත බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කරනවා. මේ ආමන්ත්‍රණය කරනකොට නම කියලා ආමන්ත්‍රණය කරන්න අවශ්‍යතාවට විතරයි. නැත්තම් පොදුවේ කතා කරනවා. සංඝ කිව්වට පස්සේ අපේ නිසන්වන කියන 14 කුටි දෙකේ කුටි තුනේ කුටි හතරේ කුටි කිව්වම මොකද්ද අදහස කාටවත් මොකාටවත් නැහැනේ කුටියකට ආනන්ට දෙය කරන්නේ හැබැයි කුටියේ ඉන්න හාමුදුරණ තමයි කතා කරන්නේ ඒ හාමුදුර මාරු වෙනවා කුටිය මාරු වෙන්නේ නැහැ ඒ කුටිය නමින් කතා කරපුවාම දැන් මම මේ එක හාමුදුරෙක්වත් ඉන්න කුටි දන්නේ නැහැ නම දන්නේත් නැහැ ටික වස විලජ්ජාවක් නේ ඇත්තටම කියනවනම් මේ එක වැටියක් බත්තලේ බත් කරනවා නම දැන් ඉතින් අවුරුදු දානවා අහනවා අහවල් කුටිය කොයියාමදොත් නේ එයා කිව්වොත් අහවලා කියලා මට ටිකක් වෙලා යනවා දැන් මේ එක්ක ගීයගේ නමක් දාගන්න මට ෆිගර් අවුට් කරන්න මේ කාටද කතා කරන්න කියලා වැඩේ කරන්න ඕනේ නම් ඌලඟට කියලා ටක් ගාලා ගැහුවා මේ වැඩේ කරපන් කියලා වැඩේ ගන්නවා මගේ වාසියට කියනවනේ වැඩේ ගන්නවා ඊට පස්සේ යනකොට දැක්කේ. ඒකෙන් තමයි පොඩි දුරස් වීමක් එනවා. ඒක ආදරය කරනකොට හරියන්නේ නැහැ වෙන්නේ. ඒ නිසා නාමකරණයේදී ඒ තණ්හා මාන දිටි තියෙනකම් අපි නාමකරණය කරලා තියෙන්නේ ඒ කෙනාට තියෙන ආදරය නිසා නෙවෙයි තමන්ගේ තණ්හා මාන දිට්ඨිය වල තියෙන ආසාව. ඒ නිසා අපේ පල්ලෑ භාවනසලා තිබුණා උච්චින්ද සිනේහ මත්තනෝ උසුකං සාරජිකංව පානිනෝ. දියට බහැලා දියේ කියන නෙළුම කටින් නෙලා හෙලන්න ASCII ඔබ ඔබේ තියෙන ආත්ම ශුන්‍ය ස්නේහ නැති කරනවා. එතකොට මේ ලෝකේ වස්තු වලට අපිට විශේෂයෙන් සලකන්න දෙයක් නැහැ. අපි විශේෂයෙන් සලකන්නේ කාර්යය කරනකන් තමයි. කාර්යය කරන තුරු කාගෙත් රැවටිල්ල මාතෘ බල බලා දීයට කැළඹෙන්න. අපි නම් අපිට වෙන ලාභය හැටියට තමයි අපි තණ්හාමාන දිත්තේ දෙතම මිනිස්සු සුදු කරන්නේ. කවුරු මොන જાති කිව්වත් ඒක තමයි සත්‍යය. කාර්යය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල. මාරුව බල බලා දීයට සූර්යයා උදා වෙනතුරු පිණි බෑවිල්ල. තවත් පදයක් තියෙනවා මට මතක් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ ඔක්කොම මේ ඇසුර තියෙන කාර්යය කරනවා. මොකද්ද කාර්යය? මගේ තණ්හා මාන දිටි සජ වෙනකම්. එතකොට කොහොමද සෝවාන් කෙනාගේ කාර්යය? එතකොට කොහොමද අනාගාම කෙනාගේ කාර්යය? එතකොට කොහොමද රහතන් වහන්සේ කාර්ය කරනකොටම ලස්සන පුත්‍රයන්ශ පෙන්ලා දීලා තියෙනවා. සෝවාන් වෙන්න ඉස්සෙල්ලට ඕලාරිකත්ත ප්‍රතිලාභයක් තියෙනවා. සෝවාන් ඉඳලා අන්තිමට යනකම් මනෝමය අත්පටිලාභයක් තියෙනවා අන්තිමට සංඥාමය අත්පටිලාභයක් තියෙනවා. ඒ හදන්න මේ නම් කරන වැඩේට එච්චරයි. ඊට පස්සේ එතන පුද්ගලයෙක්වත් වැඩක්වත් මොකුත් නැහැ. වැඩේ කෙරුවට පස්සේ දැහැටි දණ්ඩක් වගේ ගත්න දරලා දිවිසිකොල දානවා. වික්‍රේතර එකක් වගේ. වැඩි වුණාට පස්සේ උපාය කාපි කාපි දානින්න ඕනේ නැහැ. වික්‍රේතර පාවිච්චි කරලා ඉසිකොන්නේ කියන්නේ. දැහැටි දණ්ඩක් විතරයි. හැම කෙනෙක්ම තව කෙනෙකුට දැහැටි දණ්ඩක් විතරයි. පාවිච්චි කරලා ඉවරනට පස්සේ හපලා සූපු කරලා විජ කරන උක්රොඩ්ඩක් වගේ. කපනකම් හරියම පැන්නේ. ඒ වුණාට රොඩ්ඩ ඉසි කරනවා. ඉතින් අපි ඒක දැනගෙන වැඩ කරන්න ඕනේ. අපි දෙන නමුත් එමය අපිට එක එකනා දීලා තියෙන නම්බුනාම ඔක්කොමත් එච්චරයි. එක එකනාගේ තණ්හාමාන දිච්ච හැටියට තමයි තියෙන්නේ. හැබැයි මේ තණ්හාමාන දිච්ච අඳුරගත යුතු නිසා නාමකරණය හරහා දැනගන්න පුළුවන් සඳ කියන්නේද පුරුසඳ කියන්නේද කියන්නේ. ඒක තමයි නාමකරණය කියන්නේ. නේද? හතන් හතන් නමක් ගන්නද? සමහර කුටි අපිට කියලා දෙන්න පස්සේ රාතන් වාසයේක ආරක්ෂක සමාජයක ඇවිල්ලා බැනුවා කියලා කියනවා. ඒක මට මට හිතෙන්නේ සුදු කරගන්න මට හිතෙන්නේ රාතන් වාසයේ අපිට ඉතිරි කරන් කියන එක ඔය කියන එක නම් කරන්නේ. අපි සිදු කරලා නම් කරගත්තා. ඒකට කනෙක් වෙලා ඒක ඔළුවට අරගෙන. ඊට පස්සේ පිරිසිදු කරගත්තම පස්සේ පිරිසිදු කරගත්තා නම් කරගත්තා. පිරිසිදු කියන්නේ කුටි නෙවෙයි හිත පිරිසිදු කරගත්තා. හිත පිරිසිදු කරගන්න තියෙන ලේකමයි තමයි කුටි පිරිසිදු කරන එක. උදේපිසුමට ඒ ඒක හිතෙන්න බෑ ඩාඩිය දාන්න බෑ ඒක හිත හීනයක් නෙවෙයිනේ මත් වෙනම පිසුදු කරා පිසුදු කරන තායි තායි ඉතින් ඒකේදී අල්ලපගෙද කුටිය සුද්ධ කරාද නැත්නම් මූණ අතපය හේතුව රැවුල කැපුවට හරියන්නේ නැහැ ප්‍රශ්නේ ඒ වෙලාව තියෙන්නේ කුටි සුද්ධ කිරීම නම් හිත හිර වෙලා තියෙන එතන නම් එතනින් කොක්ක ගලවන්න ඕනේ ඉතින් එන්නේ යන්න එයාම තවරගස්ස මෙතන තමයි මට හීනමානයක් ආවේ එක ඊට පස්සේ ලස්සන වැඩි සාතනංශික අනිකයි කියනවා කියන්නේ මොකද උඹලා සීත වෙලා තියෙන මොකක් හරි තැනක කරුණාකර හිර වෙච්ච තැන ගිහින් ඒක ඔක්ක දිගහැරපුවා මේ අල්ලපු විතර ඔක්ක දිගහැරලා වැඩන්නේ නැහැ ඒක ඔක්ක දිගහැරෙනකම් ගමන යන්නේ නැහැ කොහෙද හිර වෙලා තියෙන තණ්හාවේ හිර වෙලා තියෙන මානසික දිට්ඨිය ඒකට උදව් කරන්නේ ඉන්නේ සමගිය භාවනා කරන අය විතරයි ඒක වසංගන එක තමයි පිස්සු කියන්නේ ඒක නා ඒක හෙලි කරන්නේ නැහැ තමන්ගේ අඩුපාඩු පේන්න දෙන්නේ. ඉතින් හැමදාම අඩුපාඩුවට පොහොර වෙනවා. යෝගාවචරය වුණාට පස්සේ යා ටංගල සාසනයක් තියෙන වෙලාව manussත්පත් ලාභ ලැබිලා තියෙනවා. සතිය තියෙන කුල්ලුවන් තරම් මෙන්න මේ තණ්හාව මේ මාන්නේ මේ දික්ක මරක තියෙනවා කියලා ඒක අනික් එකන සාති කරගන්නත් ඕන. සමාජ ධර්මනේ. තව කෙනෙක් කියනවා ඕ ඔබාංශෝ කියන එක තමයි තියෙන්නේ කියලා යාළුකමෙන් කියලා දෙන්නවා. ඒකට කමටහන් සුද්ධ වෙනවා. ඒක වෙන්නේ නාමකරණයමයි. ඒ නිසා තනියෙන් භාවනා කරලා කොටේ ඉන්න පුළුවන් වෙයි. ඒ පසේ බුදු වෙන්න විතරයි පුළුවන්. අහත් වෙන්නත් බෑ අම්මා තා බුදු වෙන්නත් බෑ. එතකොට අපි මෙතන ගත යුත්තේ නාමංච රූපංච කියන්නේ කෙලින්ම කියනවා නම් නාමයක් රූපයක්. ඒක තවදුරටත් තේරුම් ගන්න නම් පිළිපැදලම තේරුම් ගන්න ඕනේ. පස්ස වේදනා ආදී ධර්ම මාර්ගයෙන් ලෝකයා හඳුන්වන නාමයට වඩා ගැඹුරට යමක් මෙතනින් කෙරෙන්නේ. එතකොට ඒ නාම රූපය ගැන එහෙමයි. මෙතෙක් සඳහන් කළ අදහස් සමූහයම අපි වාක්‍ය දෙකකට හකුළුවලා දැක්වුවහොත් මෙන්න මේ විදිහටයි කියන්න වෙන්නේ. නාම රූපේහි එන නාමය නාම රූපයකි. නාම ස්වરૂපයකි. නාම රූපේහි එන රූපය නාම රූපේකි. නාම මාත්‍ර රූපේකි. නැවත වරක් නාම රූපේහි එන නාමය නාම රූපේකි. නාම ස්වરૂපේකි. නාම රූපේහි එන රූපය නාම රූපේකි. ඔන්න නාම ස්වરૂපේ කියන එක උද්දේශ කියන නමින් තමයි සරුවත්වංශය සඳහන් කරලා තියෙන්නේ. අපි ඔක්කොම දේවල් තියෙද්දි ඒක සතහන් ලිංග ආකාර වලින් වෙන් කළා ඒකට වෙනම නමක් දානවා. නාම ස්වરૂපයක් දෙනවා මේක කළු එක. මේක උසේ එක. මේක දිගේ එක නැත්නම් x y අර මේ කියලා දානවා. ඒක උද්දේශ කරනවා කියලා කියනවා. උද්දේශ කරන එක නම් වශයෙන් වෙන් කරන එක නිද්දේශ කියලා කියනවා. මම මේ උද්දේශ කෙරුවේ මේ කෙනා. එයා තමයි 13 කුටියේ ඉන්නේ. එයාගේ නම මේකයි. කියලා එයා අනික් අයගේ වෙන් කරනවා. ඊට පස්සේ පටිනිද්දේශ එයා පැවිදෙන් ඉස්සලා නම මේකයි අරේ මේ කියලා ඕනෙම දෙයක් සමුයෙන් වෙන් කරගත්තට පස්සේ උද්දේශ වශයෙන් ආ නිද්දේශ වශයෙන් දීදේශ පටිනිද්දේශ දෙනවා. එතකොට සමුහය අමතක කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි එකෙක් කරගෙන ඌ ගැන කතා කරනකොට සමුහය අමතක කරනවා. නිසා එකෙක් ඉස්මතු කර ගැනීම වස්තුවක් වශයෙන් ගත්තා නාම රූප වශයෙන් ගත්තා ඊට පස්සේ සංඥා වේදනා වශයෙන් ගැනීම දිගට දිගට යෑම කියන ඒ වස්තු ගැඹුරට යෑම කියලා. වස්තු ගැඹුරට යනකොට යනකොට යනකොට අනිකුත් දේවල් වල බලපෑමෙන් අයින් වෙනවා. එකක් දුරට නිමග්න වෙනවා. ඒ සඳහා ඒක ඒක නාමකරණයට කියනවා අනන්‍යතාවය කියලා කියනවා. අන්දයක් නොවන බව. න අන්‍ය. ඒ අනන්‍යතාවය තමයි උද්දේශය කියලා කියන්නේ නාම ස්වરૂපයක්. ඒ නාම ස්වરૂපය තමයි නොමෙන්ක්ලේචර් කියලා මුළු විද්‍යාව පටන් ගන්න තියෙන එකේ. ඔය ජීපද නාම ස්වરૂපයක් තියෙනවා ගස්වලට වර්ග නාමේ සහ මේකේ නම දාලා එතකොට මේ නමට මේ ගහට දීලා තියෙන නම වෙන ගහකට දෙන්න බෑ. සත්තුත් නාමකරණයක් කරනවා ඊට පස්සේ තමයි නාමකරණය අනුව සත්තු සහ ශාක වර්ගීකරණය කරන්න තියෙනවා. දැන් කියනවා මෙච්චරක් තියෙනවා කාටවත් හදවයි ලයිස්ට් එක ඉවර කරන්න බෑ. හැමදාම අලුත් නම් එකතු වෙනවා. මියුටේෂන්ස් යනවා වෙනස් වීම වෙනවා. ඒ නිසා නාමකරණයේ කීලි වල අපි හිතුව විද්‍යාව ඉගෙන ගන්න කාලේ හැමදේම නම් කරන්න පුළුවන් කියලා කරන්න බෑ. අලුත් අලුත් නම් අලුත් අලුත් ස්වරූප පහළ වෙනවා. ඉතින් ඒ නිසා මේ දෙයක් වෙන්කොට හඳුනා ගැනීම තමයි අපි ඊය ටැග් කරන අර හරුකුන්ගේ කණේ ගහන්න මේ අර කහපාට නිව එක මේ කන විදලා ලේබල් එකක් ගන්න. හන හන කොටනයි කියලා කියන්නේ. නැත්නම් පච්ච කොටනයි කියලා කියන්නේ. නැත්නම් කුකුල්ලඩිය පුච්චන්නේ කකුලේ නාය මේ නළලේ ඒ රජුරෝ දඬුවම් කරන හැටි. මේ මිනිස්සුන් වැරද්දක් කළොත් ඔක්කොටම පේන තැනක ලකුණක් ගන්න. ඒ වගේ අපි ඔක්කොම දඬුවම් ලැබලා තියෙන්නේ. මොකද අපිට නමක් තියෙනවා. ලෝකේ තියෙන හැම දෙයක්ම නමකින් කෙලසිලා තියෙනවා කියලා බුදුරජාණන්සේ කියලා තියෙනවා. නමක් තියෙන හැම එකක්ම කෙලසිච්ච දෙයක්. නමක් නැති දෙයක් ඔගේ කියනවා ඥානන්ද සාන්තිසරාට නමක් නැති දෙය කියලා හරි නමක් දානවා කියලා. අපිට කවදාකවත් බෑ යමක් නාමකරණයකින් තොරව ඇසුරු කරන්න. මොකද තණ්හාමාන දීටි තමයි මා ඒකත් එක්ක දාගන්න කොක්ක. ඒ කොක්ක දාන්න නම් දැන් බේතක් ගන්නකොට බලන්න ඒ බ්‍රෑන්ඩ් නේම් එක. නැතුව බේත් ගිරවල් කවදාවත් ගැලපෙන්නේ නැහැ නේද? කොම්පැනි නමයි කිමිකල් එක එකමයි. ප්ලාසිබෝ ඉෆෙක්ට් එක තියෙන්නේ. මේ කිව්වොත් මේක හරි ගණන් බේතක්. දැන් ඊ බේතට වැඩිය මේක ගණන් කිව්වොත් අහනවා බේතක්. ඔය ඒ බිය තමයි ඊටදී හොඳ එක තන විදිහට ඒක තිබුණා මේක තමයි ගෙනාවේ කිව්වොත් එයා නිකම්ම කිව්වොත් මේක අච්චරයි ලාභයි කියලා ඒ දෙයට හරියන්නේ. මොකද හිත වැටලා ඉවරයි. ඉවැදී ඕනම් බඩුවක් කරන කියන්නේ අපි බ්‍රෑන්ඩ් නේම් එක කියලා ඉල්ලන්නේ. ඒක මොකක් අපිට ආදරේ නෙවෙයි. <laughs> ඒගොල්ලගේ බඩුව කරගන්න. ඒසා නාමකරණයේදී මේ නාම ස්වરૂපයක් මේ නාම ස්වરૂපේ දැඩිසියල්ල ගැනීම තමයි නිච්ච සංඥාව කියන්නේ. මේක හුදු දාපු නමක් කියලා අනිත්‍ය සංඥාවෙන් ගත්තා නම් එයාට චන්දරතන කියන්න පුළුවන් පස්සේ ගහilla ඉන්දරතන කිව්වා ප්‍රශ්නයක් නැහැ. ඉතින් සූර්ය රතන කිව්වත් ඉන්ද්‍ර රතන කිව්වත් දෙකම එකයි කියලා කවුරු හරි කියයි සූර්යයි ඉන්ද්‍රය දෙකම එක නේ කියලා. නමුත් මේ නමන්නේ දැන් අපි සතිපාසල දාන්න ගියාම හැමතැනම පිටර කට්ටි කියනවා සතිපාසල කියන නම දාන්න එපා. ඒ පිටර කට්ටි තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසි නම දාන්නේ. මම කිව්වා තේරෙන්න ඕන එක බ්‍රෑන්ඩ් නේම් එකක්. ප්‍රතිපාදන කියලා කියන්නේ වෙනද නාමයක්. ඒකවත් බෑ. ඒගොල්ලන් ඕනේ ඉංග්‍රීසි නම දාන්න. අපි ඒ තරම් අපි දාන මේ නාම ස්වરૂපය ස්ථාවර කරගන්න හදන නිත්‍ය සංඥාව කොච්චරද කියලා කිව්වොත් අපි නඩු කියන්නේ, අපි ගහපා දෙන්නේ, ගහ බැනගන්නේ, උපකරණ හදන සියල්ලම මේ తాවකාලික දාපු නම ඒක වෙනස් වෙනවා දකින්න කැමතියි. ඒ නාම ස්වરૂපයක් නම් නම වෙනස් වෙනවා දකින්න කැමතියි. වෙනස් වෙන එක තමයි අනිච්චන් කියලා කියන්නේ. ඒ නිසා ඥානන්ද සාචර නම කියන එක පොඩ පාවෙන ස්වරූපයට අරන් තියෙනවා. නම නාම ස්වරූපයක්. ඕකට තව ස්වරූප තියෙනවා. රූප ස්වරූප තියෙනවා, සංඥා ස්වරූප තියෙනවා, නාම කියවා සංඥා, වේදනා ස්වරූප තියෙනවා, සංස්කාර ස්වරූප තියෙනවා, විඥාන ස්වරූප තියෙනවා. කියලා ඒක නිකන් අනිත්‍යයට කිට්ටු කරලා පෙන්නනවා. එතකොට රූප ධර්මයේ ඒ රූපෙට කියලා කියන්නේ නාම මාත්‍ර රූපයක්. ඒ දැන් වලාකුළක් තියෙනවා හාවෙක් වගේ. ඒක තාටියක් වෙලා ගියාට පස්සේ හාව හැදේ නෑ. ඒ රූපේ වෙනස් වෙලා. බලාකුළු වෙනස් වෙලා. ඒකෝට අපි හාව කියපු බලාකුළුම තමයි දැන් වෙන දෙයක් බලලා. ඒකෝට තියෙන්නේ රූපේ නාම මාත්‍රයක් විතරයි. ඉතින් මේක උඟා පිරිසි පැහැදිලි අපි ඔය මේ විහිළු නන්දානේ කොල්ලන්ට කෙල්ලන්. උසාවිය වලින් ඒව වෙනස් වෙනානේ. දැන් බැච් එකේ ඉන්න උඟ දෙනෙක්ගේ නාමයට මතක නෑ. හැබැයි අර දාපු නික්නේම් එකෙන් මතකයි. ඒක අතිදාගත්ත එකනේ. ඒ නිසා ඒක හැබැයි පටවන ලද නාමයක්, අන්වර්ථ නාමයක් නැත්නම් දිනේ ඒක නාම මාත්‍රයක් විතරයි. විතර මිනිස්සු දන්නේ නැහැ. ඉතින් අපේ ලෝකෙ දුවන්නේ නාම මාත්‍රයක් කියලා වෙනස් වෙන්න පුළුවන් දේ මතද? ස්ථාවරයකට බැලුවොත් අපි ශාස්ත්‍රීය වෙන්න වෙන්න නිත්‍ය සංඥාට අහු වෙනවා වැඩි. නම කිව්වොත් ඒකටම බැඳෙනවා. වෙනස් වෙනවට කැමති නැහැ. ඒ නිසා රිසර්ච් පේපර්ස් ලියනකොට හැම වචනයක්ම ඩිෆයින් කරනවා ඉස්සෙල්ලා. ලීගල් පේපර් එක ලියනකොට හැම වචනයක්ම ඩිෆයින් කරනවා. මේ මේ ආටිකල් එකට මේ අර්ථස් කරන්නේ මේකයි කියලා. ඊට පස්සේ ඉතින් ඒක බොරුවම තමයි යන්නේ. මේකේ නාම මාත්‍රයක් විතරයි, නාම ස්වરૂපයක් විතරයි මේ ලෝකේ කියන්නේ. ඒකට අපි ගා හීනෙකට කිට්ට වෙනවා. ගා මිටිගොකට කිට්ට වෙනවා. ගා ලීලාවකට ලතාවකට කිට්ට වෙනවා. මේක ස්ථාවර කරගන්න එක. ඒකට නම් ඥානන්දවන්සේ පුදුමාකාර මේ දේශනාවලිය පටන් ගන්නකොට මේ දෙන අර්ථකථනේ සෑහෙන දුරට ගෙනියනවා මේ සංඥාව අනිත්‍ය සංඥාවක් බවට පත් කරන්න අවශ්‍ය தত্ত্ব සපයා ගැනීම තමයි මේකෙන් කරන්නේ. එතන අවධානය කරන පදයේ අනුව මෙහෙම කියන්නේ. එතකොට නාමයේ තිබෙන ලෝක සම්මත නාමයේ ප්‍රාථමික අවස්ථාව සතර මහා භූතයෙන් සම්බන්ධ කරලා ගත්තාම රූපයේ තිබෙන්නේ රූපයේ ප්‍රාථමික අවස්ථාව. එම ඒ නාම රූපය පිළිබඳවයි. ඒ විදිහටම කියන්න සිද්ධ වෙනවා නිබ්බාණය ගැන, නිවන ගැන. නිවන පිළිබඳවත් ඒ විදිහේම අර්ථකතන ආදීයේදී යම්කිසි අමුත්තක් සිද්ධ වෙච්ච බව පෙනෙනවා. ඊ타මත්ම ප්‍රකටව මේ කාලයේ ව්‍යවහාර වන නිබ්බාන කියන වචනයට දෙන නිරුක්තිය තමයි වාන සංඛාතාය සංඛාය නික්කන්තා. එහෙම නැත්නම් නික්කන්තන්ති. ඔය ආදී වශයෙන් වාන නම් වූ සංහාවෙන් නික්මුණු නිසා නිවන නමි. වාන කියලා මෙතන ගන්නේ නියමනක් හැටියට. එකක් දිගට ගිය අර්ථයක්. කලින් අර කියපු නැවීම වගේන එකක්. මේ තණ්හාවේ තිබෙනවාය භවයෙන් භවය එකට ගලපන ස්වභාවයක්. අන්න ඒක නිසා නිවාන නිබ්බාන ඔය විදිහටයි නිබ්බාන කියන පදයට වැඩියෙන්ම නිරුක්ති දෙන්න පුරුදු වෙලා තිබෙන්නේ. නමුත් අපි සූත්‍ර දේශනා බලනකොට මුල ඉඳලා අගටම මේ විදිහේ නිරුක්තියක් නම් අපිට කොතනකවත් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඇත්තටම අන්තිම වෙනකොට මජ්ජේ සූත්‍රයේ තණ්හාවට දෙන නම තමයි මෑවේ මහුන් කාණි. එයා කරන්නේ ගැටලන එක. ඉතින් තමයි දේශනාවල් ඉවර වෙන්නේ. ඒ නිසා සූත්‍ර වල නැහැ කියලා කිව්වට ස්වාමීන් වහන්සේ අන්තිම වෙනකොට පිළිගන්නවා මේ දෙක අතර ගැටලීමක් වාණ කියලා කියන්නේ වියමනක් මහුමක් දේවල් තිබුණාට ඒ දේවල් වලට මුහුත් කරන්න බෑ දෙක ගැට ගැහුවට පස්සේ තමයි දෙයක් අපිට කරදර හෝ ලාභ දව් කරන්නේ. ඒ ගැට ගන්න ස්වරූපෙන් තමයි ඒක ඝණයක් වඩටපත් වෙන්නේ. කලාපස ඇතිවට මොකුත් වෙන්නේ. ගැට ගැහිම කරන්නේ තිබ්බනේ. ඒ නිසා දේශනාවේ මුලදී කිව්වට මේ වාහන මම මේ වාහන කියන එකට අර්ථ දෙන්න හදනව නෙවෙයි. වාහන කියන එකේ තියෙන අහල පහල තියෙන දේවල් පටලවා ගැනීමක් මේකෙදි කරන්නේ කොහොල්ල බබාගේ දෙල්ලම. ඒක ලියලා ඒක හැඩයක් කරන් දෙනවා. මේ කියන හතරමා භූතය එකතු කරලා මම කියලා එකක් හදාගන්න නැත්නම් අපේ කියලා එකක් හදාගන්න නැත්නම් සිංහල බුද්ධාම කියලා එකක් හදාගන්න ඒක ගන්නෑ. ඒ මෑතකදී ආවා මේ ස්වයින් ෆ්ලූ කියලා ලීලා. ඌරුණ ලෝකෙම ගියා. කියලා බලනකොට මාස 6කට කලින් ඒ වුණ ගැන ලියලා තිබුණා National Geographic මැගසින් එකේ. මෙන්න මේ එකක් එනවා එන්න ඉඩ තියෙනවා. ඒ ලෙඩේට විශේෂ රෝග ලක්ෂණයක් නැහැ. ඒක වෙන්නේ නහය ටිකක් බර වෙනවා. ඉතින් ටිකක් වක් වෙනවා. බඩ රිදෙනවා. ඔච්චරයි. ඒ ඒ ලෙඩේද කියලා ලෙඩ රෝග ලක්ෂණ නැහැ. රෝග ලක්ෂණ ටික එකතු කරලා ලෙඩක් හදලා ලෝකයා බය කරා. බය කළා කිව්වා මේකේ නෝ මුළු ලෝකෙටම හැදෙනවා. කරුණාකරලා ගිහලා දැම බේත් ගන්නලා කියලා. ඒකට හදව බේත හදන කම්පැනි ලාභ 100ට 700කින් නැග්ගා. කිටි කටේට උනේ එකක්ම ආවා. ආවට පස්සේ කිව්වා මේ තමයි ස්වයින් ෆ්ලූ කියලා. හැබැයි ස්වයින් ෆ්ලූ වලට කියලා විශේෂ රෝග ලක්ෂණ නැහැ. එහෙම තමයි මේ ගේම ගෙනියන්නේ. ඉතින් ඒක ගැට ගහන්න ඕනේ මේ ඉසිකක් කොමුත් එක බඩේක කොමුත් එක ඕන හය හොටු ආවන අන්න ස්වයින් ෆ්ලූ. ඉතින් අපි වෙන්න කියන්නේ ඔකට එම්බිසා කියලා. මේගොල්ලෝ ඒකට අලුතෙන් නම දැම චිකන් ගුන්යා මේ උන ඌරු උන මේ ශේරව දෙවනි ලෝක යුද්ධයට හදපු විස බීජ වගේ. ඒගොල්ලන්ට ඒ දවස්වල දාගන්න බැරි වුණා. ඇන්ත්‍රැක්ස්. දැන් මේගොල්ලෝ දාලා ලෝකයා බය කරනවා මෙහෙම ලෙඩක් එනවා. හිතුව දෙනකොට ඔක්කොම මැරලා වහාම ගිහිල්ලා අපේ යන්න අහවල් බේසෙ ගිහිල්ලා ඒක බීපා. ඉතින් කට්ටිය බොනවා. බේතෙවිල්ලත් නැහැ, ලෙඩේවිල්ලත් නැහැ. මෙන්න මේ කට්ටිය දෙක තුනක් එකතු කරලා ලෙඩ රෝග දෙක තුනක් එකතු කරලා අසවල් ලෙඩට නමක් දානවා. හැබැයි ඒකට කියලා විශේෂ විස බීජයක් හෝ සුවිශේෂ විශේෂ රෝග ලක්ෂණයක් නැහැ. ඒකට වෛද්‍ය ශාස්ත්‍රානුකූලව බලනකොට මේක ෆැබ්‍රිකේෂන් එකක්. මේක මේකට ගොතනවට වියමනක් සාහිත්‍ය කියන්නේ වියමනක්. ඒ වියමනට තමයි අද තෑගි දෙන්නේ. සරල භාවයට කවුරුත් තෑගි දෙන්නේ නැහැ. ඒ නිසා වාහන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් අයින් වීම කියන එකට විරුද්ධ වුණාට ඥානන්ද සාන්ති කියන්නේ මේ වියමනට විරුද්ධ වෙන්න බෑ. මොකද වියමන තමයි මජ්ජේ සූත්‍රයේදී සිබ්බණී කියන එක පසන්නසල හය නම්ම කියන්නේ එකමයි. සිබ්බණී කියන්නේ මේ දෙක ගැටලන කෙනා. ගැටලීමෙන් දෙකක් එකතු වෙනවා නෙවෙයි එකයි එකයි දෙක නෙවෙයි එකයි එකයි 11 වෙන වෙලාවක් එනවා. එකයි එක විචම් දෙක නෙන්න ඕනේ. එහෙම නැහැ. සංප්‍රයුක්ත ශක්තියක් වෙනවා දෙකක් එකතු වෙච්ච ගමන් ඒක තමයි මම කියන්නේ. ඒ තමයි සක්කාය දිට්ඨිය. ඒ නිසා දෙක වෙන් කරන්න පුළුවන් නම් සක්කාය දිට්ඨිය නෑ. දෙක එකතු වෙච්ච ගමන් සක්කාය දිට්ඨිය එනවා. බොහෝ දේවල් වෙන් කරලා දකිනකොට සක්කාය දිට්ඨිය නෑ. දේවල් එකතු වෙච්ච ගමන් රතේ කියන පාක්ෂික එකතු වෙච්ච ගමන් රතේ කියන නම එනවා. පාක්ෂික ගලවපුවම සතේ කියන්නේ බෑ. ඒ නිසා මේ දේවල් මේ එකතු කරන්නේ තෘෂ්ණාවයි. ඒකට වාණ කියන නම නෙවෙයි මම මේ මේ මේ විස්තර කරන්නේ මම මේ කියන්න හදන්නේ නිවන මේ දේශනාවේ 31 33 වෙනි දේශනාව වෙනකොට ඒක ඊට ඉස්සරලා 31 විතර වෙනකොට ওই වාණ කියන වචනේට වචෙන්ද නානන්ද සාන්තේ අර්ථ දෙනවා භවයෙන් භවයේ එකට ගැටලෙන සුලබයි මේකට කියනවා භව නෙත්ති එහෙම නැත්නම් සිබ්බණී ගෙතුම්කාරී නවුම්කාරී කියන්නේ. ඉතින් අන්නේ ඒ දෙයට පොඩි ඉඟියක් මේ මේ මේ අටුවාව දෙන්න හදනවා ගලපනවා කියන එක හැබැයි වාන කියන වචනේ නිර්වාණ කියලා කියන්නේ වාණයෙන් අයින් වීම කියන එක වගේ සඳහන් කරලා තියෙනවා ඒක නම් ගොරෝසු වැඩි. නමුත් මේ ගැටලනවා කියන කතාව නම් මෙතන ප්‍රතික්ෂේප කරාට පස්සේ දවසක ඥානසංශේ අනිවාර්යෙන් පිළිගන්නවා. එපමණක් නොවේ. මේ නිබ්බාන කියන වචනේ තිබෙන නිවීම කියන අර්ථයයි මෙතන ගත යුත්තේ. ඇත්ත වශයෙන්ම ධර්මයේ ජීවය තිබෙන්නේ ඒ වචනේයි. නිතර දෙවේලේ සජ්ජායනා කරන රතන සූත්‍රයේ සඳහන් වෙනවා නිබ්බන්ති ධීරා යථා යම්ප දීපෝ කියලා. ඒ රහතන් වහන්සේලා මේ පහන වගේ නිවි යනවා. නිවි යන පහනක් පිළිබඳ උපමාව ධාතු විභංග ආදී නොයෙකුත් සූත්‍රවල සඳහන් වෙනවා. සමහර අවස්ථාවල සඳහන් වෙනවා නිවි යන පන්දමක් ගැන. පජ්ජෝ තස්සේව නිබ්බානං විමුක්ඛෝ චේතසෝ අහු කියලා. පන්දමක නිවීම වගේ ඒ සිත නිවුණා කියලා. තවත් සමහර තැන්වල ගින්නක නිවීම පිළිබඳව අග්ගිවච්ඡගොත්ත සූත්‍ර ආදියේදී බුදුරජාණන් වහන්සේ ගින්නක නිවීම පිළිබඳව උපමාවයි දක්වන්නේ. ඊටාම ගැඹුරු අර්ථයක් කරාම ගෙන යනවා ඒකෙන්. මේක වෙලා තියෙන අපි අර ගින්නක් මේ ලව් ගින්නක් වගේ දවන දෙයක් වෙනවා නම් නිවෙන එක හරි අමාරුයි. නමුත් මේ ඔක්කොම අඳුරේ කතා කරනකොට පහනක්පත් වෙනවා මේ පහන නිවල දැම්මොත් ආලෝකයක නිවිලා දාන. ඉතින් ඒකට මිනිස්සු බයයි. ඒක තමයි නිවනට තියෙන බය. නිවන තියෙන තාක්කල් තණ්හා මානදිත් දැවෙනවා. ඉතින් තොවිල යනවා. ඒ කියන්නේ ජම්බෝරිය දුවනවා. දැන් නිවන ගින්න නිවිලා ගියාට පස්සේ ඉතින් ඒකට වෙන්නේ කාලකන්නිකමක් කියලා. ඌණියමක් කියලා. මෙච්චර තිබුණාට ආලෝකේ නැතුණා. ඒකේ ගැටියට බොක්කෙන් හරි කමන්නේ ඇඟේ තෙල් ටික දාලා හරි කමන්නේ පහන පත්තු වල ධ්‍යාන ගන්නවා. සිංහල බෞද්ධය විතර ඒ තකතිරුකම කරන කවුරක්වත් නැහැ. ඒගොල්ලෝ බූදලෙත් දීලා ඇගේ තෙල් ටික හරි කමන්නේ දීලා පහන පත්තු වල තියන්න හදන. ඒගොල්ලෝ මේ 12මයි පහන පත්තු වෙලා තියෙනවනේ. සිරිපාද ගියාම මෙහෙන් ගෙනියනවා පස්තේ. ඉතින් පහන දාලා ඉන්නේ පහන නිවෙන්න දෙන්නවා. මේ පහන තියා ඒ පලා සිරිපාදෙත් ගෙනකන් තෙල් දැක් කරලා පහනකට. පහළ කෙල් නෙවෙයි තියෙන ඕනත් වැඩි තෙල්ල. අපි හරි කැමැති මේ සිංහල බුද්ධහම දිගටම පත් වෙලා තියෙනවා දකින්න. ඉතින් එතකොට අපි දන්නේ මේ පහන කියන්නේ නිවන කියන්නේ නිවීමක්. ඒකට කල යුතු තෙල් සහ පොහොර සහ ආහාර නැති කිරීමයි. එහෙම නැත්නම් පදත්තානේ එහෙම නැත්නම් ස්ථාපනේ නැති කිරීමයි බෞද්ධයා කරන්නෙම පොහොර දාන එකම. කරන්නෙම තෙල් දාන එකම. කරන්නෙම ආහාර දෙන එකමයි. මොකද මේ සිංහල බුද්ධහම රකින්න ඕනේ. නිවන කෝක වෙතත් සිංහල බුද්ධාම රකින්න ඕන කියලා මේ ඒ ඒ කට්ටිය විතර මේකට පොර දාන જાතියක්. කියන්නේ පහන නිවෙන්න දෙන්නේ නැතුව ගින්නක් වෙනවා කියන එක තමයි සාමාන්‍ය ලැබු ගින්නක් වෙලා නිවෙන්නේ බොහොම ලොකු දෙයක් නේ. ගින්න කියන්නේ දේවල් ධවන දෙයක් නේ. පහන කියන අදහසින් අපි නිවන අරන් තියෙන්නේ. ඒ නිසා නිබ්බන්ති දීරායතා යම්පදීපෝ කියනට සාදු කියලා අහගෙන ඉන්නවා රත්න සූත්‍රයේ. ඒ කවුරු හරි කිව්වොත් එහෙනම් පත්තු කරලා තියෙන පහන නිවන්නයි හදන්නේ කියලා මේ නරක දේවල් කතා කරන්න එපා. මගේ සුබ පරිණතවල සුබ සභාවල කියලා එක එකක් කැමති නෑ. එක එකක් කැමති නෑ මේ තණ්හාමාන දිට්ඨි තෙල් දාන්නේ නැතුව මේ පහන නෙවෙන්න දෙනවාට. ඒක චේතනා සූත්‍රයේ පැහැදිලිවම ලබවත්යන්සේ සඳහන් කරනවා. ඔකට චේතනා පරිකල්පනා අනුසේ දාන්න එපා. බොහෝ දේට හැන්ද වෙනකම් කරන්නේ පහන නෙවෙන්න නැති වෙන්න කීයක් හරි හම්බ කරලා අරකට තෙල් දාන එක. ඒ දෙමිල්ලෙන් කරන්නේ මොකද තණ්හා මාන දිටි වඩන එක. එහෙම නැතුව මේක යන්න පුළුවන් බුදු කෙනෙක් ලෝකේ ඉන්නවා. සත්‍ධර්මයේ තියෙනවා. මේක නිවීමක් සඳහන් කරන්න කියලා කිව්වොත් කවුරක් පිළිගන්නේ නැහැ. ඒක මම පැහැදිලිවම දන්නවා. ඔය නිවීම වාර්ථේ නිසා දන්නේ මුළු සංස්ථාවම කැමති නැහැ. යෝගාශ්‍රම සංස්ථාවම කැමති නැහැ. නිවෙන්නේ නිවීම දේශනාවලියට. බුදුම බයයි. මේ බහන නිවිලා ගියොත් හරි කම්ප කරලා කන්නේ කොහොමද? දැන් බෝග මරනවා මොකද වෙන්නේ ආමතුරන්න කීයක් හරි හම්බ කරගන්න තියෙන කිවරයිනේ. ඕක වටේ කරකිලාට මිනිස්සු කීයක් හරි දාන්නේ පිරිත් නූල් ටික ඉවරච්චා මොකද කරන්නේ ඉන්දියාවෙන් ගෙන්නනවා පිරිත් නූල්. ඒකල මැෂින් හදලා තියෙනවා තුන් පොට කරන්නයි නව පොට කරන්නයි. ඉතින් දාගත්තාම සෑහෙන ගණක් හම්බ කරගන්න. සුනාමිය එනවනම් පුතුම කැමති. ඔය පින්කට උතුරනවා. ඉතින් මේ නිවල දානවා කියොත් එහෙම යම් විදිහට මේක නිවන කියලා කියන නිවීම කියලා මහා කාල කණිමා මුස්පේන්තු. ඒක මෛත්‍රී බුද්ධ සාහිත්‍යයට පුළුවන් නම් තාඩු කරගන්න පුළුවන් පොඩක් පස්සට අන්තිම පස්සේ තමයි යන්න හදන්නේ. ඉතින් ඒක තදින් බලපාන ওই නිවෙනවා කියන එකට ස්ථානාධිපතිට බලපාන තදින්. ස්ථානවල ඉන්න කට්ටිය සාමාන්‍ය කට්ටිය කාලා ලෑව ලොක්කම විදින රඳිනවට ඔය. ලොක්කම වලනේ කොහින් හරි ගැටයක් ගහලා අර මේ කොක්ක දාලා පහනෙන් නම් එන්න දෙන්නවා. ඒක මහා අපරාධයක්. නිසා පුළුවන් තරම් කොහොම වුම හරි කබල්ලාව ප්‍රේසම් කියන මොකක් හරි කරනවා. ඒක නිසා ඔය කියන අර්ථය නිසා වෙන්නේ නැතුව නිවනේ නිවිය ප්‍රසිද්ධ උනේම නැහැ. මොකද මේ පහනන් නිවන් ඔච්චර තටමන්න ඕනේ. නිසා නිවීම කියන උර නිබ්බාන කියලා දාපේ තේරෙන්නේ නැති නිසා කට්ටිය කමන්නේ නිවන්න කියලා ඔය පිං කැටියට සල්ලි දානවා. දැන් නිවනේ නිවීම කිව්වොත් එම් පිං කැටියට සල්ලි දානවා. නිසා අපිට මොකක් හරි පටලවිලා තියෙනවා ඥානදාමරොත් එක්ක. ඒකයි නැවත නැතෝ ජීව කියවා මේ නිවනේ නිවීම කියලා කියන්නේ නිවාද වීම කියලා කියන්න දැන ඒක ප්‍රසිද්ධිය කියන්න යන්න එපා. ජීවිතවල ගුටි ගන්නවා. මම දැනින්ද ධම්මිදා ධම්මිදාහසෝ කිව්වේ භාවනා කරන බව කියන්නේ බා කාටවත්. කුඩු ගන්නවා වගේ කරපන්. සූදු කෙල්ල වගේ කරපන්. කරපන්. ආගර කීයක් හරි හම්බ කරන කරපන් කියන්න නම් එපා. මුදු මේ ජන සමාජයේ පැවැත්මට හැදිච්ච දෙයක් නේ. ශිෂ්ටාචාරය කියන්නේ පැවැත්මට හැදිච්චියක්. ගම කියන්නේ පැවැත්මට හැදිච්චියක්. නගරය කියන්නේ පැවැත්මට හැදිච්චියක්. කායදාහන කියන්නේ පැවැත්මට හැදිච්චියක්. ඒගොල්ලෝ වෙන විවස්ථා තියෙනවා, නීති පද්ධති ගොඩක් තියෙනවා. ස්ථාවර කරගන්න. කැලේ ඒක නැහැ. ඒ නිසා නිවනට යන්න යන්න යන්න යන්න අපි ඔය තියෙන දේ මේ අවුලනවා කඩාකප්පල් කරලා දානවා. නිවන නිවල අතාරලා දානවා කියලා. ඒ නිසා නිවන කියන එක මුස්පීතු ධර්මයක් ශිෂ්ට සමාජයේදී අපිත් දකු වම් මොලේට ඒක මුස්පෙන්තු ධර්මයක්. දකුණු මොලේට කැමැති. ඉතින් ඒ දෙන්න අතර සටන් තමයි අපිට තියෙන පිස්සුව. ඒ නිසා මේක නිවීමක් කරන්න කියන එක දාන්න බලන්න පුළුවන්ද කියලා මම කියනවා භංග ඥාණයට යනකම් එක ජීවුන කරන තෙක් සිද්ධියක හැමාරේ දකින්ද එහෙම නැත්නම් Nirodhe දකින්ද භාවනා කරන තෙක් මේ කතාවට අපි හිත දෙන්නේ වරදක් කළත් හිතකින් නොවේ කියනවා වගේ. එච්චර හිතකින් නෙවෙයි භාවනා කරන්නේ නිවන නම් බෑ. ඉතින් මේ පිට තියෙන ওই දිබ්බ චක්කෝ දිබ්බ සෝතයි අහසින් යන එකයි anu ගේච්චි ගන්න පුළුවන් නම් අම්මා අත් දෙකම උසල ඡන්දේ දෙනවා. ඒ නිසා නිවීම කියන පදේ තමයි ඇත්ත. මත ඒකම තමයි මේ බඩුව විකිනෙන්නේ නැති වෙන්න ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ. මොකද සංවිධානාත්මක ආගම් කවදාකවත් කැමති නැහැ සංවිධානයේ බිඳ වැටෙනවා කියන්නේ. ඒක බලන්න සංවිධාන හදලම තියෙන්නේ ආයතනේ පවත්තන්නේ. මේ ඇහැ කන දිවනාසය කියනවත් ආයතන ඒවා ඒවා විසින් පවතින දේවල්. ඒවා ඒවට පරිසරය හදාගන්න. ඒ වගේ ආගමත් පරිසරය හදාගෙන ඒක පැතිරීම සඳහා හදන මිසක් ඒ කඩා වැටීමකට කවුරක්වත් කැමති නැහැ. හැබැයි මේ මොකක්ද ආගම කියන්නේ කියලා ඇහුවොත් දන්නේ නැහැ. ඒකකටවත් තේරෙන්නේ නැහැ. මම හොඳට මේ දවස්වල හදානවා මේ මුස්ලිම් කට්ටිය මොකක්ද ආගම කියන්නේ කියලා. මුස්ලිම් මිනිස්සු දන්නේ නැහැ. ඒ මිනිස්සු මොකද්ද කරනවා? දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වේ ඕගොල්ලෝ ගැන විතරක් නෙවෙයි බෞද්ධයත් බුද්ධ ආගමේ තියෙන නිවන දන්නේ නැහැ සත්‍ය දන්නේ නැහැ. ඒ හයියේ බුද්ධ ආගම ගැන කතාව. මම ප්‍රසිද්ධියම කිව්වා මුස්ලිම් කට්ටිය ගොඩක් කරයි සමට හරි සන්තෝෂයි. මම කියෝනේ ආටිකල් එක මම දැක්ක මුස්ලිම් එක්කෙනෙක්වත් මුස්ලිම් ආගම කියන්නේ මොකක්ද කියලා දන්නේ මොනවද කරනවා. මොකද ජයට දැනට වැඩෙන්න වැඩිම වැඩන ආගම. ඉතින් අහනගාලුට කියන්නේ බෞද්ධොත් එක්කෙනෙකුටවත් බෞද්ධ බෞද්ධයා කරන්න ඕනේ දන්නේ නැහැ. අයියෙන් කා ගන්නවා අපි මුස්ලිම් වලට හොඳයි කියලා. දෙගොල්ලගෙම කවුරු හරි නිවීම පැත්තට වැඩ කරනවා නම් මං කියන්නේ කෙලවෙනවා කියලා වචනක් තියෙනවා. කෙලවයන් පුතේ කෙලවයන් කියලා. ඒකට කවුරුවත් කැමති නැහැ. නිවන කියන්නේ කෙලවිල්ල. නිවිල්ල. ඒකට ලකුණු එනකොට දුවන හැටි බලන්න රෑ පහන්දේ යන්නේ ගෙදරට. මේ මේ යොගලන්න පටන් ගන්න. එපා වෙන්න පටන් අරගෙන. පාලනය කරගන්න බැරි වෙලා ඉඳගෙන ඉන්න බෑ. මොකක්වත් කරන්න බැ කියලා වෙන්න පටන් ගන්නවා. මට බුද්ධම සතුටක් එනවා කාට හරි කියලා වෙනවා ලහිනවල. ඉතින් වයසට ගිය කට්ටිය ආලි අප්සෙට්. ඒගොල්ලෝ පදනම හදාගෙන තියෙන ද පොඩි කාට කියලා වෙන්නේ නැහැ නේ. ඌ ගම් හදලා නැහැ නේ. ඌට පොඩි එකක් උනත් එකයි. වයසේ ගිය කට්ටිය දැන් හදාගෙන තියෙන්නේ ඒක කෙලුණත් එහෙම ඒක කඩන්න වැටුනොත් එහෙම heart attack කියයි cholesterol කියයි giddiness කියයි මතකේ නැති වුණා කියයි මොනවාද dementia කියයි මොකටද තොගයක් නාකින්න නාටේක එක සැරයක් වෙන්නොත් අන්තිභාගය ඇතුළේ වැටේ පොඩි උන් 60 සැරයක් වෙන්නත් උන්ට අන්තිභාගය ඇදෙන්නේ නැහැ නාකින්න කියන්නේ වැටෙන්න එපා වැටුනොත් අන්තිභාගය මුරාරක එකලසකට ලේනවානේ ඌට ආයෙ කොට ගහ ගන්න බෑ. එදා නිවීම කියලා කියන්නේ නිවන කියලා කියන්නේ නිවීමක් කියන එක දගන්න කලු කෙස් තියෙන්න ඕනේ. බද්දර යවුණේ තියෙන්න ඕනේ. ජීවිතේ ප්‍රථම යාමේ ඉන්න ඕනේ කියලා බුදුහාමුදුරු කියලා දෙනවා. මොකද ඒ තාම හදිගෙස්ලා නෑ නෝ කැඩුණට ආයෙ හදන්න පුළුවන් නේ. දැන් ආ කියලා මේ තියෙන ඉඳ පැහිච්චි හොල්මන් එක්ක කතා කරනකොට මේ හොල්මන් ඉතින් දිවයට තියෙන පෙත්ත තියාගෙන ඉන්නවා නිතරම දැන් TNT එක මොකද heart attack වැඩි වෙනවා heart rate එක වැඩි වෙනවා pressure නගිනවා diabetes වැඩි වෙනවා අනිත්‍යනුපස්සනාවට යනවා. ඉතින් ඒ නිසා නිවන ෂෝක් නම මේ සීරීස් එකට දීපු නම හොඳයි. නම දැන් මේ නිවන නිවීම කියලා පස්සේ. පොත ලියනකොට ඉස්සලා තිබුණේ ඊතං සත්තං ඊතං පනීතං කියන එක ගත්තේ. ඒ නිසා මේක විකුණ ගන්න පුළුවන් වුණොත් අපේ සාකච්ඡාව සාර්ථකයි. මම හිතන්නේ අපේ වෙලාව මෙතනින් ඉවරයි. දොතව ප්‍රශ්න ප්‍රශ්න ඉවර දහබේද? ආ සමහරවිට ප්‍රශ්න එකක් අහුණා. තව දෙකක් තියෙනවා. තව මේ එදා මේ සාකච්ඡා වුණාද මේ හෙල්දි ඊගෝ එක ගැන මේ සාමාන්‍යයෙන් කියනවා මුලින් තියෙන්නේ මේ කෝස් ඊගෝ එකක් පස්සේ ඒක හෙල්දි ඊගෝ එකක් බවට පත් කරගන්න අවශ්‍යයි ඒක වමනයි මේ මාර්ගයට හින් කියලා ඊට පස්සේ අර මේ පොට්ටපාද සූත්‍රය ආශ්‍රයෙන් ඕලාරික අත්පටිලාභය මනෝමය අත්පටිලාභය අරූපී සංඥාමය අත්පටිලාභය සම්බන්ධයෙන් කතා කළා ඊට පස්සේ මේ දැන් ඒ ඒ අය අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ විදිහට මේ අත්පටිලාභ සියුම් නීගෙන යාම අර හෙල්දි ඊගෝ එක අතරත් යම්කිසි සම්බන්ධයක් තියෙනවද? ඒ වෙලෙන් يعني මේ මට්ටම් වලට එද්දී යම්කිසි රාග දේශ මොහ වල එහෙම නැත්නම් ආශ්‍රව ධර්ම වල අඩුවීමක් වෙනවාද කියලා ඔය අතර පොඩි ගැළපීමක්. ඇත්තට මේ සූත්‍ර තුනක් මේ අපි නිතරම මම දන්නේ මගේ කටට ඇවිල්ලා තියෙන පොට්ටපය සූත්‍රයෙන් තමයි ඒක මතුවුනේ. චූල ශුන්්‍යත සූත්‍රයේ තාවකාලික සාපේක්ෂවයෙන් ශුන්්‍යතාවය වැඩි වෙන හැටි කතා කරනවා. ඊට පස්සේ ආනන්ද සප්පයි සූත්‍රයේ ක්‍රියාකාරකම් අඩුවෙන් පැත්තෙන් කතා කරනවා. ඒ නිසා චූල ශුන්්‍යත සූත්‍රයෙන් උපමාවක් ගත්තොත් ගිහිගේ අතාරින්න නම් අරණිය අල්ලන්න ඕන. අරණිය ඇල්ලුවේ නැත්නම් ගිහිගේ අතාරින්නේ නැහැ. ඒ නිසා අරණියේ තියෙන දුක් ටික සැපසීල සලකන්න ඕන. මං ගිහිගේ අතාරින්නේ මේක කරදරයි වුණාට ගම මතක කරා නම් ගෙදර මතක කරා නම් මේක අල්ලන්න බෑ. අන්නේ ඇල්ලීමට යමක් නැතුව අතහැරීමක් වෙන්නේ නැහැ සාපේක්ෂව. ඒ නිසා අරන්නේ ඉන්න හිත කය අල්ලන්න ඕනේ. ඒකට අරන්නේ අතහරින්න පුළුවන්. ගමත් අතහරින්න පුළුවන්. එන්නේ එන්නේ එන්නේ අපි අල්ලනවා සියුම් දෙයක්. ඒ දේ තව සියුම් දෙයකින් ප්‍රතිස්ථාපන වෙනවා. දැන් නිසයි දම්පචාත. නිසා නිසයි බන්තේ ධම්මං දේශේති කියලා බුදුසසුන සාරිත මේ මේ ආනන්ද සාංශේ මතක. ඒ නිසා අපි අල්ලපු දේෙන් තමයි එක එකන අල්ලන්නේ හත්ත් වෙනස්. අල්ලන දේෙන් තමයි අපි තේරුණා ඒකට සාපේක්ෂව කොච්චර බර්ධයක් අතහැරියාද කියලා. නිසා ඔක්කොම එකරි අතාරින්න මොකක්වත් අල්ලන්න තියෙනකොත් වැඩි වෙන්නේම නැහැ. ඒ නිසා මේ අල්ලන දෙයට කියනවා ඊගෝ හෙල්දි ඊගෝ කියලා. ඒ හෙල්දි ඊගෝ එක තමයි ප්‍රතිපදාවේ එන්න එන්න එන්න රිෆයින් කර කර යන්නේ. පොට්ටපාය සූත්‍රයේ ඕලාරිකත්ත ප්‍රතිලාභේ මනෝමයත්ත ප්‍රතිලාභේ සංඥාමේ අරූපියත්ත ප්‍රතිලාභේ කියලා ඒක අඩු කරන යන. ඊට පස්සේ අපි දන්නේ සංඥාමෙන් එහාට ගැලවෙන්නේ නැටි. ඒක අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. ශුන්්‍යතාවයෙන් පේනවා ගම අතහැරනවා අරණ්‍ය නිසා අරණ්‍ය අතහැරනවා කය නිසා කය අතහැරනවා ධාතු ගුණයක් නිසා ධාතු ගුණේ දිහා බලනකොට ඒක ගෙවෙනකොට ඔක්කොම තත්ත්වයක්. දැසේ සප්පය ආනන්ද සප්පයදී පෙන්නනවා හැම කම්පන චංචලයක්ම කෙලෙසයක්. පුළුවන් බලනවා නිසලී ඉන්න චිත්තක්ෂණය. න ඉංජති ආනෙන්ජ කොච්චර ඉන්න පුළුවන්ද? ඒක තමයි කරුණාව කියන්නේ. ඒක තමයි මෛත්‍රී කියන්නේ කොච්චර වෙලා තමයි නිසලී හිත කය වචනේ හොල්ලන්නේ නැතුව ඉන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒකකොට ක්‍රියා කරන හැම ක්‍රියාවක්ම හරහා අපි අනුත් කලමකට මොකක් කරන්නේ. එනිසා අපි කොච්චරක් ක්‍රියාවක් කරනවද ලොකු කැළඹීම වෙනකොට පොඩි කැළඹීමකට කට්ටිය නතු කර ගන්නවා තමනොත් නතු වෙනවා. හැබැයි ඒක එන්නේ එන්නේ ඊට වැඩිය පොඩි කැළඹීමකින් දුරුවන් කරන්නේ. අන්නේ නිසය නිසය කියන වචනේ හෝ ජනිසය ජම්පජාති කියන එක ඥානන්ද සාංශේ ওই දේශනාවලිය එක තැනකදී සලායතන විභංග සූත්‍රයේ හරිය ලස්සනට පෙන්නලා දෙනවා 36 ආකාරයකින් ඒ අඩු කරන අඩු කරන යන හැටි. ඉතින් ඒක නිවීමක් තමයි තේන්නේ. ඒ නිසා මේ හෙල්දි ඊගෝ කියන එක මූලධර්මවාදීන් පිළිගන්න කරන්නේ. ඒගොල්ලෝ කෙලින්ම නිවනට යන්න හදනවා. නිවනට යන්න බෑ. මේ දේ අතාරින්න තව දෙයක් අල්ලලා තියෙනවා. අල්ලපු දෙයින් තමයි කියන්න තියෙන්නේ අතාරපු දෙයේ තියෙන ගොරෝසුකම සහ මේ දේ ඇල්ලීමේ දක්ෂකම ඒකත් අල්ලන්න ඕනේ මේක අතාරින්න වෙන බව දැනගෙන. අර කලින් කියපු විදිහට දැඩි ග්‍රහණය නෙවෙයි ඊට ඩිසිෂන්යක් අරගෙන ඒක ඇල්ලුවා මේකත් ඇරියා. ඉතින් මේකට අමරාවික්කේප වාදය කියලා කියනවා. ආන්දගේ වලිගේ වගේ නිකන් අල්ලන්නේ පැනලා යන තාය. අමරාවික්කේප වාදය මිච්ඡාදිත්‍ය. ආන්ද වලිගේ. අල්ලන්නේ ලෙසන දෙයක්. බුදුන්ස අපිට දීලා තියෙන්නේ එහෙම දෙයක්. ඉතින් ඒ නිසා ඒක හදාගන්නවා කියන එක ගොඩාක් වැඩි හරහා තමයි කරගන්න වෙන්නේ. ඊට පස්සේ තමයි මේවැ යම්කිසි හේතුන් නිසා නැවතත් ආපහු ඕලාරිකත් ප්‍රතිලාභයට පනින්න පුළුවන් කියන එක. පැහැදිලිවම ඒ කරන වෙලාවේදී අපි හිතපු තැන ආයෙ ගිහිල්ලා බලනවා දැනගෙන යන්නේ ඊට පස්සේ අනිවාර්යයෙන්ම. වැරද්දක් වෙනවා මුටි කරනවා. හැදෙනවා. ඊට පස්සේ නොකරන්න කියන්නේ. ඒ වුණාට ආයෙසරයක් වෙනකොට දැන් දන්නවා මේ වැරද්දට මෙච්චර කුටි කන්න වෙනවා. මෙච්චරක් මම වයි කියන්නවා, මෙච්චරක් මම වයි කියන්නේ. ඒක දෙවෙනි සැරේ දැන් ගන්නේ සූදානමක් තියෙනවා එතන. ලෑස්තියක්. ඒ වුණාට වැරද්ද වෙන එක නතර වෙන්නේ නැහැ. කවදාකවත් සදාචාරවාදී අපින් අනුමෝදයි ඒක පිළිගන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ පිළිගන්නවා මේවාට හැදෙනවා දැන් කිය. ඒක වැරදි කරනවා. ඒකට වගකීමෙන් කරන්න දැන්. ඒකට තේරෙනවා මේක වැරදි මේක මේ මට උන්න වලක් කරන්න තිබුණයි කියන එක. මේකට තමයි ශේක කියන්නේ. කියන්නේ දැන දැන වැරදි කරන්න තමයි බෞද්ධය කියන්නේ. බුද්ධ ධර්ම විතර හොඳ නරක කියලා දෙන. අනේ කිරියාගම කොහොඳ නරක නැහැ දෙයියෝ කියන්නේ කරලා ඉන්න එකයි තියෙන්නේ. මේකේ දැන දැන වැරදි කරන මනස තමයි බෞද්ධය කියන්නේ. කෝ දන්නවා. බැරි උනාට කරන්න ඕනකම නේ උනා. එයා වසංගන් නැතුව බලනවා අනිත් දවසේ මෙච්චර වෙන්නේ ඉස්සෙල්ලා නැතර කරන්න කොහොමද? මෙච්චර වෙන්නේ ඉස්සෙල්ලා නැතර කරන්න කොහොමද කියලා අන්න ඒ ටික හෙලි කරන එක තමයි ලෝකේ වැදගත්ම සාහිත්‍යය. අපි දැන දැන මේ වැරද්ද කරා. මෙන්න මෙච්චරක් වැරදි මට ආදීනවාව මම ඉස්සරහට මේ දේ නොකරන්න බලාගන්න ඒකට ආයත සංවදේ කියලා කියනවා ඒ තමයි ආපත්‍ය කුසලතාවේ සහ ආපත්‍ය උත්හාන කුසලතාවේ කියලා කියන්නේ වැරද්ද වැරද්ද ප්‍රමාණ කරලා කරන්නේ ආවට ගියාට නෙවෙයි වෙනකොටම දන්නවා ටග්ගල ගිල්ල කියනවා මට ඔබ වහන්සේ කියන වැරද්ද සිද්ධ වුණා හැම වෙලේ එහෙම නැත්නම් ඒ සඳහා ඉස්සරට වැඩිය නිවැරදි කිරීමේ වගකීම Tamanට වැඩි දැන් ඒක තේරුම් ගන්න මම හරි මොකද භාෂාවකට දාන්න බෑ ඒක දැන දැන වැරදි කරනවා කියන එක තමයි ඒකට කියන්නේ. ඒක adult psychology වල පෙන්නනවා. ඒකට කියන්නේ reasoning කියලා. අපි වැරද්ද කරලා හේතු කාරණු දක්වන්නේ සුප්‍රබුද්ධව. අර නීරපටක දර්ශනේ තියෙන්නේ. හිතගෙන ગાථා සලෝක 60ක් කියන්නේ. දැන් නැහැ නේ කරලා නැහැ. මේ සංගතවලට ඕක කරන්න වෙන්නේ නැහැ. වැරද්ද කරලා ඒක වහන්න කතා කියනවා. සංඥා විතර දක්ෂ නැහැ ඒකට කවුරක් කරන්නේ. ඔය පොඩ්ඩක් දැනගන්න ඉල්ල නැත්තම් මහාන කම් කරන්න හම්බෙන්නේ නැහැ. වැරද්ද කරනවා. කරන්න ඕන දේ කරනවා. කියලා ඇහුවට පස්සේ සභාවේදී දෙන්නේ විදේමුයි ධර්මෙමුයි දෙන්නේ. හැබැයි හොඳටම දන්න බොරු කියන්නේ. කරන හරියක් කරන වැරදි. හැබැයි උලක තියෙනවා මොකද්ද වැරද්ද පාලනය කිරීම සහ ඒ ගොඩීමේ හැකියාව පිළිබඳ කවුරුත් කියලා නොදුන්න හැකියාවක් වෙනා මිනිහගාව. බුදුන්සේ කාගේ කළා කියනවා වැරද්ද කරපම් කමන්නේ. වැරදි නිදහස කරන්න ඉබේ ඒකෙම වැඩන්නේ. නමුත් ඊට පස්සේ ඒක නොවන වැරද්දද කරන්න දැන් නැත්නම් තවත් හොරෙන් හැංගිලා කරන්න. හොරෙන් හැංගිලා කරනවා නම් අසපුරුසයි. නොවෙන්දන්ට යන්න හදනවා නම් ආයත සංවර එනවා. මේ මිනිස්සු කතා කරන්න පටන් ගත්තොත් එයාට පුළුවන් ඕනම වැරදි කරන කෙනෙකුට සමාව දෙන්න පුළුවන්, හැදෙන්න හැටි කියලා දෙන්න පුළුවන්. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි දැන දැන කරන වැරදි ප්‍රමාණය තමයි ආපත්‍ය කුසලතාවය කියලා කියන්නේ. වැරද්ද දන්නවා. ආපත්‍ය උත්හාන කුසලයි කියලා වෙන්නේ නැති හොඳටම දන්නවා. දන්නවා අවලට කියලා කියන්නේ. නැත්නම් ගුණවතෙක් ළඟට ගිහිල්ලා කියන්නේ. ගුණවත දැනගන්න ඕනේ කපුචාන්ට එන කිසි කෙනෙකුට දොස් කියන්න යන්න එපා. පාපොච්චාරණ තමයි ළඟට එන කිසිම කෙනෙකුට කවදාකවත් මේ එයාට ෆ්‍රී ඇසෝෂියේට් දෙන්න ඕනේ. එයාට ඒ කියමනම ලොකු සාන්තියක් වෙනවා. ඒක මේ අපේ සංඝ සමාජය තුළ ෆ්‍රී සිද්ධ වෙන්නේ. ආපති දේශනාව හරහා ආයිති සම්මතය හරහා ඉබේම සිද්ධ වෙනවා. ඒක මේ ප්ලැසිබෝ ඉෆෙක්ට් එකක් තියෙනවා. අනිත් එක හොඳ ගුණ ඇසුරු කිරීමෙන් පැතිරෙන ගතියක් තියෙනවා. බෝ වෙන ගතියක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ ආපත්‍ය කුසලතාවය. ඉතින් ඒක අමාරු විශ්වාස නැත්නම් ඉන්න ගියාම. නිසා සමක් ගන්න තපෝසිකෝ. ඊළඟ කිව්වට මෙයා වරදවල තේරුම් ගන්න එකක් නැහැ කියන විශ්වාසය තියෙනවනේ ඒක අපි අම්ම ළඟවත් අම්මටවත් අපි ළඟ නැහැ. අපි එයාටත් හොරෙන් ජීවත් වෙන්නේ. සාසනේ නැහැ. පුළුවන් තරම් හෙලි කරනවා. හෙලි කරනකොට ඔය මේ කවුන්සලින් එක ඉබේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ වැරදි කරනවාමයි නැවත නැවතත් ඒක වළක්වන්න බෑ එක සැරේ. නමුත් ඒක කරනකොට රාත්තල් ගන්න දැනගෙන බුක් කීපින් ධානය කරන්න කියන එකයි කියන්නේ. හොඳයි. ඒ වුණාට එතනින් අද එක පිටුවක් ඉස්සරහට ගියා. ඕකයි මේක සල්ලු ස්ටාර්ට් යන්නේ නේද? එහෙනම් අපි පිටවතා ಜಾති ගාථා සජ්ජායන කරන් තව දවස් කීපෙකින් ස්වාමීන් වහන්සේගේ තුන් මාසේ දානේ. 22 වෙනිදා වෙනකොට මාස 3ක් සම්පූර්ණ වෙනවා. ඒකට මමත් පටන් අරගත්තා මේ සංස්කෘතික චරිතය මට දන්න විදිහට කියන්නේ මෙල්බන් වල උදාරත් ලියලා තියෙනවා මම බලාපොරොත්තු වෙනවා තවත් ඒ වගේ කීප දෙනෙකුට ලියලා සංජය ළඟින් ඇසුරු කරපු අයගෙන් ඒ සාමාන්‍ය ඒ පිළිබඳ චරිත කතනයක් චර්තාපදානයක් කියාගන්න. එතකොට අපි අවුරුද්ද වෙනකොට පොතක් විදිහට අච්චු ගන්න දැන් ඒක සංවිධානය වෙනවා නේ. අපිට සංකේත මේ එයින් විශේෂයෙන් දැනුම් දීමක් අන්තරේ නැහැ සාමාන්‍යයෙන්. ඒ නිසා අපි පටන් ගත්තට කමක් නැහැ. සුභූතිට කතා කරලා සුභිත කියන්නේ අපි මේ මේ වගේ වැඩ කරගෙන යනවා. අපි කරන්නේ මෙන්න මේම අදහසක් ඇතුව. පළවෙනි අවුරුදු සම්පූර්ණ වෙනකොට ඒ සාංශිත කවුරු ළඟේ ඇසුරටාගේ ඒ අසුන්ලා කියන්නේ කියන්නේ ඒ මේ දත්තාපදානයක් කියනවා අර අමාබින්දු පොතවල. ඒ ස්ට්‍රක්චර් එකට යන. ලොකු සාංශිකේ ඒක තියෙන විදිහට යන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ කුසල් ආනන්ද සාංශයට දාන ඒ සිදුවුණු සත්පුරුෂ මණ්ඩල වලට අනුමෝදන් කරනවා. එතන අපි ධර්ම ඥාතික් විදියට ඥාතිත්වයනොත් අනුමෝදන් කරනවා. අපි අපිටත් මේ කුසල 100 හේතු වාසනා වීමේ මේ කියන නිවීම මේ කියන සැනසීම මේ ජීවිතය ළඟා කර ගැනීමට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. එත්තාවතා ජාති ගාථා සජ්ජානාට පෙරෙනවා. එත්තාවතා